ඉතින් බොහෝ දෙනා දන්නා පරිදි මේ ධර්ම දේශනාව දේශනා මාලාවක් විදිහටයි අපි දිගට කරගෙන ආවේ. ඒ මුළු දේශනා මාලාවටම සබ්බාසව සූත්‍රයේ වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ නමින් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සැහැණ දිග සූත්‍රයක් තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. මේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ බොහෝ කෙනෙකුට එච්චරම විශේෂෝචර වෙන්නේ නැති එහෙම නැත්නම් නිතර භාවිතාවට එන්නේ නැති මේ ආශ්‍රව නැත්නම් ආශව පිළිබඳව මාතෘකාව තමයි ඉදිරියට ගේන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ සව් රැස් වෙලා හිටපු සිවණක් පිරිසට සබ්බාසව සංවර පරියායන් වෝබික්කවේ දේශිස්සාමි කියලා මහණෙනි තොපට මම සියලු ආශ්‍රවයන් පිළිබඳව සංවරය ආශ්‍රයන්ගේ සංවරය පිළිබඳව විස්තර කතාවක් කියන්නයි හදන්නේ කියලා ඒ මාතෘකාව ඉදිරිපත් කරනවා ඊට පස්සේ ස්වාමින් වහන්සේලා නැත්තම් මේ ස්වාමීන් වහන්සේලා ප්‍රදාන කරගත්ත ඒ සිවණක් පිරිස ඒ දක්වර අනුකූලතාවයේ පිළිවදන් ඇසීම අනුව සර්වචන් වහන්සේ මේ මාතෘකාවට බහිනවා ඒකෙදී හාපුරාවට මතක් කරනවා මේ ආශ්‍රව පිළිබඳව නැත්නම් ආශ්‍රව සංවරය පිළිබඳව යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් මුලින්ම ආපුරාවට දැනගත යුත්තේ තමයි ඒකේ සංවරයක් කරන්න නම් ඒක දැකලා තියෙන්න ඕනේ. ඒක දැනගෙන තියෙන්න ඕනේ. නොදන්නා නොදක්නා කෙනෙකුට කවදාකවත් ඒකේ සංවරයක් කරගන්න බෑ කියන මේ විප්ලවීය නැත්තම් මේ රැඩිකල් වාදී ප්‍රකාශනය. මේක සාරවත්චනාංශිකේ ප්‍රබුද්ධ දේශනා උඟ දෙයක දකින්න දෙයක්. ඒ කිසිම දෙයක සංවරයක් හෝ පාලනයක් කරන්න බෑ. ඒ දේ දකින්නේ නැතුව දැනගන්නේ නැතුව. ඒ නිසා ඉස්සල්ලාම ඒ තමන් පාලනය කරන්න හදන දේ අතේ අතට ගන්න හදන දේ ආණ්ඩු මට්ටු කරන්න හදන දේ පිළිබඳව දැකගෙන දැනගෙන තියෙන්න ඕනෑ කියන එකයි මතක් කරන්නේ. මේ දැකගෙන දැනගෙන තියෙන්න මුලින්ම අවශ්‍ය කරන උපකරණේ එහෙම නැත්නම් ඒ සඳහා යොමු කරන දේ මොකක්ද කියන ප්‍රශ්නේ සරුවත් යන ආචරණ නගලා උන්වහන්සේ මතක් කරනවා ඒ සඳහා දැක දැන ගැනීමටත් ඒ වාගේම දැක දැනගත්ත දේ අවස්ථානුකූලව සංවර කර ගැනීමටත් මේ යෝනිසෝ මනසිකාරය තමයි ප්‍රධානම උපකරණය වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කියන වචනය ආසව වගේම එච්චරම සිංහල භාවිතයේ කියන වචනයක් නෙවෙයි. ඒ යෝනිසෝ මනසිකාරය සිංහලට සාමාන්‍යයෙන් නගන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා. ඒක අටුවාචාර්යන් වහන්සේලා පත මනසිකාරේ, උපාය මනසිකාරේ විදිහට සඳහන් කරලා තිනවා. යම් කිසි තැනකට යන්න අවශ්‍ය වෙන මේ මාර්ගය, ගමන, ගමන් පතය දක්වන ක්‍රමයට යෝනිසෝමනසිකාරය කියනවා. එහෙම නැත්නම් මේ දී ඇති විසම ලෝකයේ සමසිත පවත්වා ගැනීම සඳහා ඇති උපාය උපාය මනසිකාරයටත් යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය නැතුව යම් කිසි කෙනෙක් ජීවිතය ගත කරනවා නම් ඒ කෙනාටින් නූපන්නා වූ මේ ආශ්‍රව ධර්මයෝ කෙලස් වල ඊ타ත්ම අඩියම තියෙන බීජ හට ගන්න බවත් හටගත්ත බීජ වඩා වර්ධනය වෙන බවත් සඳහන් කරලා යම් කිසි කෙනෙකුට යෝනිසෝමනසිකාරය තියෙනවා නම් ඒ දැනට හටගෙන තියෙන බීජත් නැති වෙන අතර මත්තට හට ගැනීමත් නැතර කරන්න පුළුවන්. ඒක නිසා යෝනිසෝමනසිකාරය ඊ타ත්ම අත්‍යවශ්‍ය උපකරණයක් බවටපත් වෙනවා. ඉතින් මේ යෝනිසෝ මනසිකාර්ය ඇති කරගත්තට පස්සේ කෙනෙකුට පේනවා ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ජීවිතය දිහා සංසාරේ දිහා එහෙම නැත්නම් එදිනදා වැඩ කටයුතු දිහා බලනකොටම තෑහෙන කෙලස් ප්‍රමාණයක් කැපෙනවා. ඒක අර ලැබෙන පටන් ගන්නකොටම හම්බෙන ලොකු ප්‍රතිලාභයක් තමයි. යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය දිහා බලන කෙනාගේ බැලීම නිසාම දස්සනා පහතබ්බා වශයෙන් දර්ශන මාත්‍රයෙන්ම දැකීම මාත්‍රයෙන්ම කෙලස් ප්‍රමාණයක් කැපෙනවා. ඊ ගාවට තමයි ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අරගන්නේ මේ ජීවිතයේ අපේ තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා නුනුවණින් මෙනෙහි කිරීම නිසා අපි නොදැන කරන්නේ මේ කෙලෙස් වලට පෝර දාන එකයි. දිගටෝම කෙලස් වලට පොහොර වැටීම අපෙන් සිද්ධ වෙනවා. අන්න ඒක <clears throat> කෙරෙන තාක්කල් අපිට මේ සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ප්‍රධාන සංසාර දුක් වලින් කවදාකවත් ගැලවීමක් හම්බ වෙන්නේ මොකද අපි නිතරම මේකට පොහොර දාන හින්දා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සංසාරේ තියෙනා වූ ජරා ව්‍යාධි මරණ ආදී බය ඇති වෙලා එයින් ගැලවීමට උත්සාහ කරනවා නම් ඒ කෙනාට සිද්ධ වෙනවා මත්තටවත් අඩු ගානේ මේ නයින්ට කිරිපොවන්න එපා. කෙලස් වලට පොහොර දාන්න එපා. ආහාර දෙන්න එපා. අන්න ඒ කිරි නොපෙවීමට නම් ආහාර නොදීමට නම් සංවර කර ගැනීමට නම් ඉන්දිය සංවරයක් අවශ්‍යයි. මේ ගනුදෙනුවක් සිදු වෙන සෑම වෙලාවෙදීම දොරටුපාලයා දොරටුවේ තියාගන්න වෙනවා. දොරටු වශයෙන් අපිට චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවා ద్వාර, කාය ద్వාර, මන ద్వාර කියලා දොරටු හයක් තියෙනවා. ඒ හයේ දොරටු පාලයක් නැත්නම් ඒ වෙන ගනුදෙනු බොහෝ විට වංචනිකයි දූෂ්‍යයි. එතකොට ආයතනයට පාඩු. ඒක නිසා ඒ දොරටු පාරෙක් පිහිටීම තමයි දෝවාරිකයට තමයි මේ සතිය කියලා කියන්නේ. ඒ සතිය තියෙනවා නම් මේ සිදුවෙන ගනුදෙනුව වාසියටද අවාසියටද කියලා දැනගන්න පුළුවන්. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ඒ ඝනවිනු වල හික්මීමක් සංවර කර ගැනීමක් කරන්න වෙනවා. එහෙම නොවුනොත් මේ දොරටුවේ අවස්ථාවේ ජීවක නැතර කරගත්තේ නැත්නම් අපිට අර කටවට කර වැට බඳිනවා වෙනුවට රට වැට කර වැට බඳින්න වෙලා මේක විසඳ ගන්න බැරි වෙනවා. ඒ දොරටුව මත්තමේ දොරටුවේදී සිදුවෙන ගනුදෙනු වලට සිහිය එළඹලා එළඹ සිටි සිහියෙන් යුක්තව ගනුදෙනු දිහා බලලා එතනදීම පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයට කියනවා සංවරා පහතබ්බා ඒ ඉන්ද්‍රයන් සංවර කිරීමෙන් සෑහෙන කෙලස් ප්‍රමාණයක් කපන්න පුළුවන්. ලෝකේ කොච්චර විසම වුණත් ලෝකේ කොච්චර නරකට ගමන් කරමින් තිබුණත් හොඳ සිට නරකට හෝ නරක සිට හොඳට මුණහතර ගමන් කරමින් හිටියත් සිදුවෙන සෑම ගනුදෙනුවකදීම එළඹ සිට සීය තියනවා නම් දෝවාරිකා දොරටුපාලයා මෙහෙවලා වැඩේ යොදවලා තියනවා නම් යම් ප්‍රමාණයක් ආශ්‍රව ධර්මියෝ ඒ කියන්නේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් මුල් රාශියක් කපන්න පුළුවන් බව අපි විශේෂයෙන්ම පසුගිය ධර්ම දේශනාවේ ඉදපත් කරා. ඊට පස්සේ තව ක්‍රම පහකින් කැපෙන ආශ්‍රව ධර්ම පහක් ගැන ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද දවස් අපේ අවසාන ධර්ම දේශනාව නිසා අපිට සිද්ධ වෙනවා මේ පහ පිළිබඳව සමාලෝචනයක් සංග්‍රහ වශයෙන් හඳුන්වා දීමක් කෙටි මතක් කර ගැනීමක් කිරීමෙන් සූත්‍රය නිමා කරන ධර්මදේශනා මාලාව නිමා කරන්න. ඒ අනුව බලනකොට ආදා අපිට ඉස්සල්ලාම සලකන්න වෙලා තියෙන්නේ අත්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා වශයෙන් සරුවත්තරන්සේ සඳහන් කරන මේ කෙලෙස් මුලක් තියෙනවා නොපෙනෙන නමුත් ඒක ඝන බහල වෙන්න ඉඩ තියෙනවා පටිසේවණය කළ යුතු දේ පටිසේවණය නොකළොත් පටිශේවණේ කියන වචනය සිංහලට නම් තියෙන ප්‍රයෝජනීය කියලා ගත හැකියි. මෙන්න මේ විදිහට සේවනය කළ යුතු ධර්ම හතරක් සර්වචනාංශේ දක්වලා දීලා තිනවා මේක භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් බලනවා නම් සිව්පසය කියලා තමයි අපි හඳුරන්නේ. ඒ සිව්පසය චීවර පින්ඳ පාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියලා හතරකට කඩලා තියෙනවා. ඉතින් මේ බණහන පිරිස බොහෝ දෙනා භික්ෂුන් වහන්සේලා නොවන නිසා ඒ ඇත්තන්ගේ මේ කෙලස් කපන ජීවිතයේ කොහොමද මේ භික්ෂුන් සඳහා දේශනා කරන ලද පද ගිහි භාෂාවට දාන්නේ කොහොමද කියලා ගත්තොත් මේ චීවර කියන වචනය ඇඳුම කියන එක දැනගන්න පුළුවන් දැනගන්න වටිය. පින්ඳ පාතේ කියන එක ආහාර කියලා. සීනාසනය කියන එක නිවාස කියලා. බේසජ්‍ය පරික්කාර කියලා කියන්නේ බෙහෙත්. ඉතින් මේවා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් හඳුන්වන බේසික් නීඩ්ස් නැත්තම් මූලික අවශ්‍යතා. අඳුම, ආහාරයේ ඉන්ඩීජින්ද ගයක් සහ බෙහෙත් පිළිකර. ඉතින් මේ දේවල් පාවිච්චි නොකිරීමෙන් අත්කිලමතානුയോഗයට යෑමෙන් බොහෝ විට කෙනෙකුට භාවනා ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කායික මානසික සෞඛ්‍යයක් නඩත්තු කරගන්න බැරුව අනවශ්‍ය ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා. ඒක නිසා ශිෂ්ටාචාරයේ යම් තැනකදී මේ මිනිස්සයා ඇඳුම් බාරගත්තද එදායින් පස්සේ අතනෑර ඒක දිගට පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා ඒ ඇඳුම මාර්ගයෙන් වළක්ව ගන්න පුළුවන් කෙලස් රාශියක් තියෙනවා. ඒක සඳහා ඇඳුව පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ආහාර නොලැබීමෙන් එන්න තියෙන දුක් රාශියක් තියෙනවා. ඒ සඳහා ඉස්සර වාගේ අලහාරලා සතුම් මරාගෙන ජීවත් වෙන්න පටන් ගත්ත මිනිස්සයා දැන් ආහාර සම්බන්ධයෙන් සෑහෙන ශිෂ්ටාචාරයක් දිනු කරගෙන තියෙනවා. අන්න ඒ ආහාරය සම්බන්ධේනොත් ඒවා පාවිච්චි කිරීමෙනොත් එන්න තියෙන ලෙඩ දුක් බඩගිනි පිපාස දුක් රාශියක් ගෙවම් කරන්න පුළුවන්. ඒක ආහාර පාවිච්චියෙන් කරන්න ඕන. ඒ වගේම නිවාස පරිභෝජනේ ඉස්සර තිබුණේ නෑ ගල් ගල්කෙන් ගෙල්ල ඉල්ලෙන් යට ගස් බෙන යට ගත කරු මිනිස්සයා ඒ නිවාස හදාගත්තට පස්සේ අතන ඇර ඒක පාවිච්චි කරලා තිනවා ශිෂ්ටාචාරයේ දක්වන ලක්ෂණයක් වඩපත් වෙලා තියෙනවා. ඒක නිසා පාවිච්චි කිරීම හොඳයි. නමුත් පාවිච්චි කරනකොට ඒ මද මාවතේ ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ තමයි බෙහෙත් જાති ඉස්සරම තිබුණු පැරණිම තිබුණු ඇදහිලි ක්‍රම හැටියට ලෙඩ රෝග කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සාපේට ඇති වෙන දෙයක්. ඒක කවදාකවත් බෙහෙතෙන් සනීප කරන්න බෑ. දෙවියන් වහන්සේට යාග හෝම පවත්තලා එහෙම නැත්නම් යාදිනි කියලා එහෙම නැත්නම් ඉල්ලා හිටලා දෙවියන්ගේ අනුකම්පාවෙන් තමයි ලෙඩ රෝග සනීප කිරීම තිබුණේ. නමුත් ඒක නිසා බලි යාග හෝම තමයි තිබුණු එකම ක්‍රමය. නමුත් සරුවචන් වහන්සේ ඒකට විප්ලවීය උත්තරයක් දුන්නා. නෑ එහෙම එකක් ඇත්තේ නෑ. යම් යම් බෙහෙත් තියෙනවා යනුව යම් යම් රෙල් රෝග සනීප කරන්න පුළුවන් කියලා ලෝකේ මිනිස්චාස් ඉස්ලාම් වතාවට බෙහෙත්ජක්ඛන්දකයක් බෙහෙත් පිළිබඳව විස්තරයක් විනේ භික්ෂුන්ගේ විනේ තියෙනවා. ඉතින් ඒකෙමුත් බුදුජානක සදාහ කරන යම් යම් ලෙඩ රෝග සඳහා ඒ බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඒ ඒ මතුවෙන්න පුළුවන් කෙලස් අඩු කර ගන්න නැතර කරන්න පුළුවන්. ඒ නිසා ඒ චීවර පින්න පාත සේනාසන ගිලම්පස කියන ඇඳුම්ය ආහාරය නිවාසය බෙහෙත් කියන හතර පාවිච්චි කිරීමෙන් ඒකල ප්‍රමාණයක් කපන්න පුළුවන්. නමුත් මේක වගේම මෙවුවා පිළිබඳ අතිශෝක්තියට යෑමෙන් ඇඳුම් පිළිබඳව අධික විලාසිතාවලට යෑමෙන් භෝජනය පිළිබඳව අධික භෝජන සංග්‍රහවලට යෑමෙන් ගෙවල් වල පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයේ මෝස්තර කරන්න යෑමෙන් මේ බෙහෙත් පිළිබඳව පමණ ඉක්මවල කටයුතු කරන්න යෑමෙන් සනීප කරන්න බැරි අලුත් කෙලස් යාචයක් එනවා. ඒ දෙක අතර මැදින් යන එක තමයි අද අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම බෞද්ධ ආර්ථික විද්‍යාව කියලායි මේකට හඳුන්වන්නේ. අතිශෝක්තියටත් නොගිහින් අත්කල මතානුයකටත් නොගිහින් මැදමාවතේ යන ක්‍රමයේ මේ මැද භාගතේ යන ක්‍රමය ශ්‍රීමුක දේශනාවක් වශයෙන් දේශනා වෙලා තියෙනවා ආර්ය වංශ සූත්‍රයේ. මේ ආර්ය වංශ බණ අශෝක රජුරන්ගේ කාලේ ඉඳලම මේ දුහාමුදුරන් මාර්ගයෙන් මහරතන් වහන්සේ මාර්ගයෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඒ ස්වාධීන ස්වෛරි අධිරාජ්‍ය ක්‍රමයේ තියේදී ඊටාත්ම පැතිරිච්ච ධර්මයක් කියලා තිබිලා තියෙනවා. ඒ නිසයි ලංකාවට ඒ වගේ විශාල ජේතවනාරාමේ එහෙම නැත්නම් රුවන්වැලි සෑය වගේ චෛත්‍ය ගොඩනගා ගන්න පුළුවන් වුණේ. අනුරාධපුරේ වගේ අවුරුදු 1000 කණකින්වත් බිඳින්න බැරි ඒ ගොඩනැගිලි කර්මාන්තයක් වාරි කර්මාන්තයක් ඒ වගේම විවිධාකාර සංස්කෘත ලක්ෂණ අපිට ඇති උනේ එදා පැවතිච්ච ඒ ආර්ය වංශ සූත්‍රයේ අනුහස් නිසා ඒ වගේම බුද්ධ ආගම වැළඳගත් ජාතීන් අතර මේ ආර්ය වංශ සූත්‍රයේට විශේෂයෙන්ම සලකපු જાතියක් තමයි සිංහලයා. ඒ නිසා සිංහලයා විසින් රචිත pāli ග්‍රන්ථවල හරියට තොරතුරු තියෙනවා මේ ආර්ය වංශ සූත්‍රයේ හැටි. ඒකෙදී කියන්නේ මේ සිව්වක් සිව්පසය හරියට පාවිච්චි කිරීමෙන් ලද මේ මනුස්ස ජීවිතය පොළොවට බරක් නොවි. ඒ වගේම පරිසර දූෂණයක් සිදු නොකර චිත්ත දූෂණයක් ඇති කරගන්නේ නැතුව ඒව නැත්තම් මානසික අසහන ඇති කරගන්න නැතුව මිනිස්සයෝ වාගේ ජීවත් වෙන හැටි පෙරේතයෝ වාගේවත් එහෙම නැතුව යක්කු වගේවත් නැතුව ජීවත් වෙන හැටි ලස්සන උගන්වලා තියෙනවා. එහෙම කරන ඇත්තන්ගේ හරියට ඒ සිව්පසය පිළිබඳව ආර්ය වංශ ප්‍රතිපදාවේ සලකන ඇත්තෝ අනිවාර්යයෙන්ම සිව්පසයේ එකක් වගේ භාවනාව කරලා තියෙනවා. ජීවිතේට අත්‍යවශ්‍ය සංගයක් විදිහට භාවනාව කරලා තියෙනවා. ඒ දෙක අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ ඇඳුමද ආහාරද සීනාසනය කියන ඉන්න තැනද බෙහෙත් පිළිබඳව වරද්දාගත්තොත් මතක තියාගන්න පැහැදිලිවම භාවනා ජීවිතේ බෙල්ල කැපෙනවා. මේ හතරත් භාවනා ජීවිතයත් අතර පුදුමාකාර ඔරුවයි කොල්ලාවයි වාගේ ගහයි පොත්තයි වගේ අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ මේක දේශනා කළාට රටක රාජ්‍ය ආගමක් වශයෙන් බාරගත්තට එක එක්කෙනෙක් ඒකට කෙනහලී කරන්න පටන් ගත්තොත් නොසලකා ඉඳ පටන් අරගත්තොත් ඒක නාට ඒ කරන කෙනෙහිල්ලේ තරමට එයාගේ භාවනාවට කෙනෙහිලි සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක ඊ타ත්ම වැදගත් කොටින් කරන සාමාන්‍ය බුද්ධිය. මේක අද ඉන්න යුගයේ ජාතික දේශ නැත්නම් ජාත්‍යන්තර ආර්ථිකය දිහා බලනකොටත් මේ සුඛපභෝගීත්වයේ කෙලවරට කිය ආර්ථිකයන් විශාල වශයෙන් කඩා වැටෙනකොට ඇත්තෝ දැන් මේ මදමාවත හොයාගෙන යනකොට ඇවිල්ලා හැප්පෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිසේවනා පහතබ්බා පාවිච්චි කිරීමෙන් නොකර බැරි නිසා පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ප්‍රමාණය පිළිබඳ දේශනාව නැත්නම් ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඇත්තටම ආර්ය වංශ සූත්‍ර දේශනාව විතරක්ම ගත්තත් ඉස්සර ශ්‍රී ලංකාවේ හැන්දෑවේ 6ට පටන් ගත්තාම පහුවෙන්ද උදේ 6 වෙනකම් මුළු තුන්යන් රාත්‍රියක් මුලිය දේශනා කරලා තියෙනවා. ගා කුචිත්‍රායි. ඒක අපිට මේ වෙලාවේ මේ සබ්බාතව සූත්‍රයේට සාතක සූත්‍රයක් වශයෙන් තමයි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ පටිසේවනා පහතබ්බා කියන එකට සාමාන්‍ය බුද්ධිය දෙන්න ඒක වැඩි හොඳ එකක් නෑ. ඒකදී සඳහන් කරලා තියෙනවා සන්තුට්ඨෝ හෝති iter iter චීවරේන iter iter චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නච්ච චීවර හෝති අනේසනං අපපති රූපං ආපජ්ජති අලද්දාස චීවරන්න පරිතස්සති ලද්දාස චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිබුද්ධති කායතබන චීවර සන්තුට්ඨ්‍යාච නේව අත්තුක්කංසේතිනෝ පරං වම් බේති සෝහිතත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු අයං උච්චති භික්ඛවේ බික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ කියලා මේ සිවුර පිළිබඳව එනම් මන්ත්‍රයක් වාගේ එක වචනයක් අහක දාන්න නැති බොහෝම ප්‍රයෝජනෙ සලකලා ਸਰවඥාන්සේ කරපු ප්‍රකාශය. මේ සූත්‍රය අතරම සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බොහොම කෙටි සූත්‍රයක්. ඉතින් ඒක මේ සිවුරට නැත්නම් සිවුර ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමට ਸਰවඥාන්සේ දේශනා කරපු සමීකරණයමයි පින්ඳ පාතටත් තියෙන්නේ. ඒකමයි සීනාසනෙටත් තියෙන්නේ. බෙහෙතටත් පින්ඳ පාතට සමානව දේශනා කරලා මෙන්න මේක හරියට දන්නවනම් ඒ මනුස්සයාගේ භාවනා ජීවිතයට කිසි අතුරු ආන්තරාවක් නැතුව කෙලින් යන්න පුළුවන් බව අන්තිමට භාවනාරාමතා ආර්ය වංශය කියලා සූත්‍රය සමර්ථ කරනවා. ඉතින් මේ සබ්බාසව සූත්‍රයට සම්බන්ධ කොටස ගන්නකොට අපි ඒනොත් මේ සිවුර විතරක් කරගන්නෙමු නැත්නම් මේ ඇඳුම් පිළිබඳ විතරක් එතන සඳහන් කරන්නේ සන්තුට්ඨෝ හෝති iterator කිවරේන. මේක තමයි මේ මුළු දේශනාවම පිටු කරන තැන. මොකද්ද? ලදයම් සිවුරකින් සතුටු වෙන්නේ කියලා. එහෙනම් දැන් ගීයන්ගේ පැත්තෙන් කියනවා නම් ලදයම් ඇඳුන ඇඳුමකින් සතුටු වෙන්නේ කියලා කියනවා. සන්තුට්ඨ හොති ඊතර ඊතර ජීවන ඊතර ඊතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ඒක විතරක් නෙවෙයි ලදයන් සිවුරකින් සතුටු වීමේ සංඝයා යම් ආකාරයකින් ಗುಣ කතා කරන්න ඕනේ. ඒ වගේම ගිහි ඇත්තෝ අම්මලා තාත්තලා ලදයන් ඇඳුමකින් ඇඳුමකින් සතුටු වෙන්නේ. ඒකල දරුවන්ටත් ඒ ಗುಣ කතා කරන්න ඕනේ. ඇඳුම පාවිච්චි කරානේ මෙන්න මේ සඳහා මෙන්න මේකට මෙච්චරයි තියෙන්නේ ඒකෙන් සතුටු වෙන්නේ කියලා. එහෙම නොවි රටේ මොස්තරේ බලලා එහෙම නැත්නම් පත්‍රයේ ටෙලිවිෂන් එකේ පෙන්වන ඇඩ්වර්ටයිස්මන්ට් බලලා ඒ ඇඳුම පිටිපස්සේ යන්න පටන් අරගත්තොත් ඇඳුම්ෙන් වැහෙන විලිලැජ්ජා වෙනුවට විලිලැජ්ජ නැතිකම තමයි එළියට එන්නේ. අද තියෙන ඇඳුම් තියෙන්නේ කාමකෝප කරන්න. කාමකෝප ස්ථාන වහන්න නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ පෙන්වන්න හදන දේවල් දිගේ ගිහිල්ලා අම්ලට අප්ලට විලිලැජ්ජා නැති වුණොත් දරු ගුරුවරු හිටගෙන කරනකොට ගෝලිය දුවදුව කරනා වගේ දරුවන්ගේ ගණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ. මේක මේ මේ ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි. ලංකාවෙත් ඔය රාජධානිය කොළඹ රටේ හැටි. ඒක විතරක් නෙමෙයි ගමේ තුරෙත් හැටි. හැබැයි මේක සිංහලයා හොඳටම දැනගෙන ඉන්න දෙයක්. දැනගෙන හිටපු දෙයක් ගල්ලෙන් වල ගල්පුවරු වල ලිඛිතව තියෙන එකක්. ඉස්සර සිංහලයා ඒ තරම්ම ලදයන් ඇඳුරකින් සතුටු වුණා. හැදෑම ඇඳුමකින් සතුටු වෙලා ඒ ಗುಣ කතා කිරීම නිසා සිංහලට දවසේ වැඩි වේලාවක් ඉතුරු වුණා. මෙව ගැන නිකන් කට කතා එහෙම නැත්නම් කේලම් කතා කර කර ඉන්නවට වැඩිය ආර්ථික වශයෙන් ඉතුරුකුත් තිබුණා, වේලාව වශයෙන් ඉතුරුකුත් තිබුණා. අද දැන් මේකට තියෙන නිදර්ශනයක් වශයෙන් කියනවා ලංකාවේ තිබුණේ කෘෂි කර්ම ආර්ථිකයක්, තේ රබර් පොල් ආර්ථිකයක්. ප්‍රධාන අපනායන භෝග තේ රබර් පොත්. දැන් දැන් ලංකාවේ ප්‍රධානම දැන් නම් ඒක ටිකක් වෙනස් වෙලා ප්‍රධාන අපනායනේ ඇඳුම්. මොකද ඒ තරම්ම මිනිස්සු ඇඳුම් මොහොතර වෙනස් කරනවා. විලිලජ්ජ නැතුව වෙනස් කරන ඕනම මොහොතරක් හිටින්නේ මාස 6යි. ඉතින් ඒව වෙනස් වෙච්ච ගමන් ඒ මොහොතරේට යන්න හදනවා මිසක්කා මේ ලදයම් දෙකින් සතුට වෙන ගතිය විලිවහ ගන්නයි ඇඳුම් තියෙන කියන ගතිය මතක නැති වෙනවා. ඉතින් මෙහෙම කරලා ඉවරුණාට පස්සේ භාවනා කරන්න වෙලා නැහැ, සල්ලි නැහැ, ආරවුල්, රාග, කාම, එහෙම නැත්නම් බලහත්කාරකම් නානා ප්‍රදේවල් එනවා. ඉතින් මේ වගේම පරිද කොච්චර කෙලසිච්ච විෂම ලෝකයක් තිබුණත් Taman දන්නවනම් ලදයන් ඇඳුනකින් සතුට වීමෙන් ඒ වගේම ලදයන් ඇඳුනකින් සතුට වීමේ ಗುಣ කතා කිරීමේ අගේ දන්නවනම් නච්ච චීවර හෝති අනේසනං අපපති රූපං ආපජ්ජති. මේ සිවුර සම්බන්ධයෙන් මේක ලබා ගැනීම සඳහා ചാටු වංචනික වැඩ කරන්න එපයි කියලා තියෙනවා. මේක ලබා ගැනීම සඳහා කූටපක්‍රම කරන්න එපයි කියලා. ඒ වගේම ඇඳුම පිළිබඳව Tamanට යමක් නැත්නම් ඒක ලබා ගැනීම සඳහා ඒ නොලැබිච්ච ඇඳුම සම්බන්ධයෙන් මේ වංචක බව ചാටු කතා කරන්න නරකයි. ලද්දාච චීවරං අගතිතෝ අමිචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි පරිබුඤ්ජති. ලදයම් මනාප සිවුරක් ලැබුණත් ඒක කවදාකවත් අන්නහවෙන් බදා ගන්න නැතුව ඒක පිළිබඳව අනුන්ට ඉඟි කරන්නේ නැතුව මේක මේ දායකයන් විසින් බොහොම අමාරුවෙන් හම්බ කරලා දීප එකක් කියලා මේකත් පාවිච්චි කරලා කෙලෙස් උපදා ගත්තොත් මහානගමට විලිලැජ්ජ නැහැ. දායකයට පෞෂිත්ව වෙනවා. සාසනයටත් හොඳ නැහැ කියලා. අර රේල් පාරේ යකඩ කන්නා වගේ මේක පාවිච්චි කරන්නේ නැතුව වෙන විදිහකට පාවිච්චි කළොත් ඒක ඉතින් සර්පයෙක් වලිගෙන් ඇල්ලුවා වගේ වෙනවා. ඉතින් සංඝයාට ඒ වගේ වෙච්ච නිසා ගියෝ හිතනවා අපිට එහෙම නෑ අපි හම්බ කරගෙන ඇඳුම් අරගන්න ඒ නිසා අපිට ඕන තාලෙන් කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් කියලා ඕන තාලෙන් එකතු කරන්නේ කෙලෙස් තමයි. ආශ්‍රව ධර්ම තමයි. ඉතින් ඒක නිසා මේ ඇඳුම සම්බන්ධයෙන් නොලැබිච්ච යම් ඇඳුමකට අකටයුත්ත ලබන්නේත් නැහැ. ලද යම් ඇඳුමක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නේ පරෝජනේ සලකලා. මේ විදිහට ඇඳුම සම්බන්ධව ප්‍රයෝජනය නැත්නම් ප්‍රයෝග ඥාන උපාය ඥානේ තේරුම් අරගෙන ගත කරාට ඔතන තවත් ආශ්‍රව මත වෙන තැනක් තියෙනවා. නැත්නම් අනුසේ මතුවෙන තැනක් තියෙනවා. ඒ ආර්ය වංශ ක්‍රමයේට තමන් ඡාම මධ්‍යම ප්‍රමාණයෙන් ඇඳුම් ඇඳට නේප අත්ත්ුක්ඛංසේති නොපරං වම්බේති කවදාකවත් මං විතරයි මේ ඡාමට අඳින්නේ මං විතරයි ආර්ය වංශ ක්‍රමයට අඳින්නේ මං විතරයි සබ්බාසව සූත්‍රයේ කියන විදිහට ප්‍රයෝජනේ සලකලා කරන්න දන්නේ කියලා කවදාකවත් තමන් උතුම් කරලා සලකන්නේත් නැහැ එහෙම නැතුව විචූරණ වැඩ කරන අඳුම් මොස්තර කරන කරදී අයදීහා පහත් කළ සලකන්නේ නැහැ. මේ වත්තුක්කංසේතිනෝ පරම් වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. අන්න ඒ විදිහට Taman හරි නියම මැද මාර්ගයේ පැරණි සිංහලයාගේ පාර යන ගමන් කාටවත් ඒකෙන් ඉඟි නොකර ඒක නොදැන සංවරව හැසිරෙන කෙනෙක් පිළිබඳව පහත් කරලා සලකන්නේත් නැතුව වැඩ කරන්න දක්ෂ සෝයි තත්ත දක්කෝ. අනලසෝ මම මේ වෙන රටකට ගියා නැත්නම් මං ඉන්නේ පාටි එකදී එහෙම නැත්නම් මං ඉන්නේ කමතේ බැත පාහින වෙලාවේ කියලා තමන්ගේ ගතිය අතාරින්නේ අනලස්ව තැනට ගැලපෙන තාලෙට කටයුතු කරනවා වේලාවකට එකක් නෙවෙයි හැම වෙලාවෙදීම කෙලෙස් නොපුඳනා තාලට අදෝ පාවිච්චි වෙනවා සම්පජානෝ හැම වෙලාවටම සිහිනුවණින් කටයුතු කරනවා. සෝයි තත් දක්වනලසෝ සම්පජානෝ පතිස්තේ සඳහා සතිය පිහිටවනවා. නිසා ඇඳුමක් ඇඳගෙන ඉන්න සෑම වෙලාවකම ඒක සතිය පිහිටවන්න ආධාරයක් කරගන්නවා. ඒක සම්පජඤ්ඤය පිහිටවන්න ආධාරයක් කරගන්නවා. ඒක අත නෑර පවත්තන ආර්ය වංශයට ආධාරයක් කරගන්නවා. ඒක නිසා අපිට රෑ දවල් දෙකේ ඕනම වෙලාවක ඒ ඇඳුම නැතිකමින් එන පීඩාව හෝ අනවශ්‍ය ඇඳුම් ඇඳීමෙන් වෙතිවන මාන්නකාරකම් හෝ කියන දෙක මැදිව ඇඳුමින් පාවිච්චි වෙන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මම කෙටින් කියනවා කියන දේනේ භාවනාවට කාලය ඉතුරු වෙනවා. භාවනාවට ඉඳගත්තට පස්සේ අනවශ්‍ය කාමකෝප පැවිසෙන්නේ නැහැ. අනවශ්‍ය අනුන්ට කියාවු කටකතා නිසා ඇතිවෙන කෙලෙස් වෙන්නේ නැහැ. කවුරුත් Taman දිහා බලලා අරක හිතයි මේක හිතයි කියලා ප්‍රශ්නකුත් නැහැ. Taman දන්නවා Taman ඉන්නේ ඉතාමත්ම පැරණි. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් හොඳයි කියන ලද අබෞද්ධයකටවත් නරකයි කියන්න බැරි. කිසිම පඬියෙකුට නරකයි කරන්න බෑ කියන්න බැරි භවතක කියලා. බුදුම පිරිච්ච පුරවැසිකමක් හම්බ වෙනවා. ඉෂ්ටි පුරුෂ කාට. පැවිදි උපයිදි වෙනසක් නැත්තේ නෑ. පොහොසත් දුප්පත් වෙනසක් නැත්තේ නෑ. ඒක නිසා මේ දේ දන්නේ නැතුව කොච්චර හම්බු කරත් ඒක ඇහිදල් කූඩකට වතුර පුරවන්න හදනවා වගේ. ලුණු වතුර බොනවා වගේ වැඩක්. ඒක නිසා ඇඳුම සම්බන්ධයෙන් ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමෙන් කපන්න පුළුවන් කෙලස් ප්‍රමාණය ඉතාමත්ම විශාලයි. ආහාර සම්බන්ධයෙමුත් එහෙමයි. ගෙවල් දොරවල් සම්බන්ධයෙමුත් එහෙමයි. ඒක නිසා මේ රැළට වැටිලා රැල්ලට අහුවෙලා යන ගමන ආශ්‍රව ගමනක් කියලා හිතා ගන්න ඕනේ. එනිසා රැල්ලෙන් වෙන් වෙලා රැල්ලට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙච්ච මනුස්ස ජීවිතයේ තියෙන ස්වෛරී භාවය. අපිට හම්බෙච්ච විවේකී කියලා කියන්නේ. එනිසා රැල්ලට හිටියත් රැල්ලට අහුණත් Taman ඉන්නේ මේ මද මාවතක කියලා. නැත්නම් ආශ්‍රව කපන මාවතක කියලා මතක තියාගන්න පුළුවන් නම් මේ අද තියෙන ලෝකේ ඉතාමත්ම හොඳ අභියෝගයක් ලැබලා තියෙනවා. මොකද ඒ තරම් ඇඳුම් වලට මිනිසු කරන විකාර. ඒගොල්ලෝ කෑම සම්බන්ධයෙන් ඇති කරලා තියෙන විකාර. ගෙවල් දෝ මොස්තර සඳහා ඇති කරලා තියෙන විකාර. මෙහෙත් සම්බන්ධෝක ඇති කරලා තියෙන විකාර. මේකට අපිට ඉස්සරහට යන්න දෙයක් නෑ අපිට පස්සට යන්න දෙන්නේ. පරණ සිංහලයා ඒ තරම් ප්‍රෞඩත්වයකටපත් උනේ මේ සිව්පසේ සම්බන්ධව හරියටම දැනගෙන හිටියා. මොකද එතකොට සමාජයට ආදර්ශ සැපයුවේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා සිවුර ප්‍රයෝජනෙ සලකලා සලකුවා පින්න පහතෙන් යපිලා ආහාරය ප්‍රයෝජන දැනකර සලකුවා ඉන්න තියෙන තැන ලැබෙන යමකින් සතුටු වුණා බෙහෙතෙන් සතුටු වුණා ඒ නිසා කවදාකවත් අනවශ්‍ය දේවල් ගිහියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා ගිහියන්ට සංඝයා මෙහෙමනම් අපි කොහොමද කරන්න කියලා ලොකු ආදර්ශයක් තිබුණා අද ඒ සම්බන්ධකමුත් නැහැ. ඇත්තටම කියනවා නම් අද සංඝයා ගියෝ කියන දේ අහගෙන තමයි ජීවත් වෙන්නේ. හැමතැනම මේක වෙලා තියෙනවා. ඒක කාගේ වැරද්දද කියන්න බෑ. බෑ 50ක් ගිහිව වැරද්දපග කියන්න ඕන. ඔය 50ට වැඩි ඉතින් සංඝයා Taman පැවිදිනේ මොකටද කියලා දන්න නිසා අයත් වග බලා ගන්නත් ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ කට හොදලා මේක කියලා දීලා තියෙනවා. ඒකම ලංකාවේ ඉතිහාසයේ ලාංකාවේ ලියන ලද හුඟක් පාලි ග්‍රන්ථවල ඉතාමත්ම ලස්සනට අනුහස් සහිතව මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව කරලා තියෙනවා. පසුගිය අවුරුද්ද විතර කාලේ මට ඒ සඳහා අවස්ථා හතරක් විතර හම්බුණා. පූර්ණ දවසක නැත්තම් සම්පූර්ණ බණම ආර්ය වංශ සූත්‍රයේ සඳහාම කරන්න සමහරට දවස් දෙක බණ කියපු වෙලාවල් තියෙනවා. එකම සූත්‍රේ මත. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී ඒ පටිසේවනා පහතබ පරිභෝජනීය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් සම්බන්ධව මේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන සිව්පසය සම්බන්ධව මේ කෙටියෙන් මම නතර කරනවා මේකෙදී අපට රහත් වෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුම් කරන්නේ ඕනෝකෙන් කෙලෙස් උපදෝන හැටි තමයි. කොහොමද මේට වැඩිය හොඳ ඇඳුමක් ලබන්නේ? හොඳ කියලා කියන්නේ කාමකෝප. මේට වඩා හොඳ ආහාරයක් ලබන්නේ ලැබිච්ච ගමන් ඒ අවිශ්වෙන දේවල්. ගෙවල් දොරවල් වලත් බෙහෙත් පිළිකර කෙරුවත් කොයි වෙලාවෙත් අපි කරන්නේ මේ කුප්පන වැඩ. බුදුරජාණන් වහන්සේ මේ බණ උගන්වුවේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කෝප නැති කරන තැනට. ඉතින් අපි මේ කුප්පන જાති වැඩ කරන ගමන් අකුප්පාවි භාවනා කරාට මේ දෙක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේ බණක් අපි මේ වගේ විශාල පිරිසකට දේශනා කරාට ඒක ක්‍රියාත්මක කරනකොට කවදාකවත් දෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. තමන් මේ ධර්මයේ තේරුම් අරගත්තා නම් ඒක මේ දරුවන්ගෙන්වත් අම්මගෙන්වත් අප්පගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා වෙච්ච ගමන් ගැටුමක් ඒක නිසා ඒ චීවර පින්න පාත සේනාසන කියන මේ හතර සම්බන්ධව තමන් චාම් වුණාට ලෝකේ චාම් වෙයි කියලා හීනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඒකේ ಗುಣ ප්‍රකාශ කිරීමට බය වෙන්නත් එපා. කවදාකවත් ඒවා දන්නේ නැති කෙනෙක් දැකපුවාම පහත් කළා සලකන්නත් එපා. මේවා දන්න මම උසස් කරලා හිතා ගන්නත් එපා. අන්න ඒ දක්ෂකම තියෙන මිනිසයාට උතුරු කුරු දිවයිනට ගියත් කිසි බයක් නැතුව වැජඹෙන්න පුළුවන්. දකුණු කුරු දිවයිනට ගියත් කිසි බයක් නැතුව වැජඹෙන්න පුළුවන්. අබෞද්ධයන් අතරට ගියත්, ගිහියන් අතරට ගියත්, පැවිද්දන් අතරට ගියත් කිසිම දවසක පැකිලීමක් නැතුව පපුව ඉස්සරහට දාගෙන කකුල් හැප්පෙන්නේ නැතුව උගුරකට වේලෙන්නේ නැතුව කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා අපේ දරුවන්ට වික්ත ප්‍රතිබල ලබාව ලබා දෙන්න ඕනේ නම් දෙමව්පියෝ කරුණාකලයේ ආදර්ශයක පිහිටලා ඒ රහත් වෙන්න භවනා නොකලත් සාමාන්‍ය වැඩවලදී චාරයක් සිංහලකමක් පැරණි දෙයට ගරු කරන ගමක් තියෙනවා නම් පුදුමාකාර අරසාවක් තියෙනවා. එතනින් මම මේ පරිසේවනා පහතබ්බා කොටස නතර කරනවා. ඊගාවට තියෙනවා අදිවාසනා පහතබ්බා. අදිවාසනා පහතබ්බා කියලා කියලා කියන්නේ ඉවසීම. අදිවාසනය. ඉතින් මේක අද කාලේ හැටියට වන්නට ඉවසන මනුස්සයා නෝන්ජලෙක්. ඉදෙන මනුස්සයා බය ආතු කෙනෙක් වඩටපත් වෙලා තියෙනවා. මොකද එන්නකොටම කිපිලා එනකොටම යමක් කිරීම තමයි අද මේ දියුණුවයි සම්මත සමාජවල අපිට උගන්වන්න හදාන්නේ. නමුත් සරුවචන් වහන්සේ ප්‍රතිමූර්තියක් ඉවසීම සම්බන්ධව. ඒ වගේම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ප්‍රතිමූර්තියක් ඉවසීම සම්බන්ධව. සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිති කිස්සං දුස්සීලෝහි බහුජනෝ කිය. සරුවචනාංශේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ බොමැඩ මුලදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ තුන්කල් දක්නා වූ ඒ සර්වඥතා ඥානෙ ලැබලා උන්වහන්සේ ලෝකයේත් එක්ක අවුරුදු 45ක් වැඩ කරා. ඒ වැඩ කරන කාලේ නාහපු බැනුමක් නැහැ. පුදුමාකාර විදිහට සරුවචනාංශයට දොස් කියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බැලු බැලමට කියන්නෙත් නෑ, පෙනෙන්නත් නෑ. නමුත් මේ වචනෙන් පේනවා අහං නාගෝව සංගාමි. මම යුදටවන් යුද ඇති කුසී. චාපාතෝ පතිචංසරං විවිධ හතුරුන්ගේ ඊ දුන්නෙන් විහිදීන ඊතල යුද බිමේදී දරාගෙන ඉන්නවා. මේ නිදර්ශනයෙන් කියන්නේ අතිවාක්‍යන්ති තික්කිස්සං මේ පඬිතයන්ගේ පඬිත වචන ඉවසනවයි කියන්නේ. අතිවාක්‍ය කියලා කියන්නේ දෙහියට අපෙන වචන කියලා જાතියක් තියෙන සිංහලේ. ආනෙව්වට. කාට හරි කියන දේ කිවල මදික රිදෙන්න කියන්න ඕන. ඇනෙන්න කියන්න ඕන. අතිශෝක්තියෙන් කියන්න ඕන. ඒක තමයි භාෂාව වෙලා තියෙන්නේ. ඉතින් සරුවචන් ආංශයේ ඉදිරි පිටත් කටමැත දොඩවනවා. උන්සාරෝචන්සේ කවදාකවත් ඒක පිළිබඳ කිපෙන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ සර්වඥකමට ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේක බණට කියනවා අහන්නාගෝ සංගාමේ චාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතේ කිස්සං. මම මේ බොහෝ අන්ධ බාල ජනතාවගේ අතිවාක්‍ය ඉවසනව දුස්සීලෝයි බහුජනෝ. බොහෝ දෙනා දුස්සීල නිසා. එතන අපිට නම් හිතෙන්නේ දරුවත්යන්හන්සේ දකින්නකොට ඈත ඉඳලා වැඳගෙන ඇවිල්ලා බොහෝම සભ્ય භාෂාවෙන් මිනිස්සු කතා කරන්න ඕනේ ඒකයි සරුවචනසිකේ පින කියලා. නමුත් සරුවචනසිකේ පින තමයි ඒ කවුරු මොන જાතියෙන් කෙලසෙන කොනහන කතා කරත් කවදාකවත් නෙවෙයි එයින් ආශ්‍රව ධර්මයක් ඇති කරගන්නෙත් නෑ. හුද්දට මතක තියාගන්න බණින කෙනාට ඇති වෙන්න තියන්නෙත් නෑ. බැහැ කෙනාට කුකුසක් එන්න තියන්නේ ඒ තරමටම ඉවසනවා. ඒක සරුවත්‍යංශ දේශනා කරලා තිනවා ඒ යම් කිසි කෙනෙක් ඒ ශාසනික වැඩ කරනකොට, කල්යාණ මිත්‍රයෙක් වශයෙන් වැඩ කරනකොට අනිවාර්යයෙන්ම පුරුදු කළ යුත්තක් කියලා. පියෝච කරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ කියලා. මේ මිනිස්සයා ප්‍රිය වෙන්න කවුරු කොහොම කවුරු බැන්නත් මොන જાරි කෙනෙහිලි කරත් ඒ පුද්ගලයා ප්‍රිය පුද්ගලෙක් වෙන්න ඕනේ. ගරු භාවනියක් තියෙන්න ඕන සිල්වන්තකමෙන් ගරු වෙන්න ඕනේ භාවනීය වෙන්න ඕනේ කාගෙත් මෛත්‍රියට ගොදුරු වෙන කෙනෙක් බවට පත් වෙන්න කාටත් මෛත්‍රී කරන්න ඕන. වත්තංච ඒ Tamanගෙන් අපේක්ෂා කරන්නම් වෙනුවෙන් කළ යුතු වත මොනම ක්‍රමයකින්වත් බහා දබන්න නැතුව රාජකාරියක් දේව කාර්යයක් වශයෙන් සලකලා කරන්න ඕන. ඒ උනට වචනක්කම තියෙන්න ඕන. ඒ කොච්චර කරත් කෙනෙහිල වචන කතා කරත්. ඒ තමයි මේ සංසාරේ හැටි. ඉතින් එහෙව් මුළු ජීවිතය හැකියාව දක්ෂකම යොදලා සේවයට බහැලා කටයුතු කරත් අර විදිහේ වචන කතා කරනකොට කද්දාකවත් කිපෙන්නේ ඉවසලා කටයුතු කිරීමෙන් තමයි ඒ තමන්ගේ தත්ත්වය රැකගන්නේ. ඒකට වචනක්කම කියලා කියනවා. මෙචන සඳහන් කර දෙනවා අදිවාසනා පහතබ්බා කියලා. ඒ අදිවාසනා පහතබ්බා කියලා කියන්නේ ශාරීරික වේදනත් ඉවසා දරා ගන්න ඕනේ. එහෙනම් කටුක වචන ඇහිච්චාම දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසානා අමනාපං පහනහරානං අදිවාසික ජාතිකෝ හෝති. ඒ වචන බොහොම මේ දුක්ගෙන දෙනවා වේදනාගෙන දෙනවා තිප්පයි කියලා කියන්නේ බොහොම තීක්ෂණව කියනවා කියන්න ඕනේදී. ඒ වගේම කරයි කන හාරගෙන යනවා. කටුකයි ඒ වචන බොහොම කරෝසනයි කටු කරෝසනයි අසහතානං යව සණ්ඩ අමාරුයි අමනාපාන අනිවාර්යයෙන්ම අමනාපේ පෙන්වන්න පෙන්නනෝ පානහරාණ මේ පැව් පපු කැනැත්ත ගලවලා දානවා වගේ. අන්නේ වෙනි වචන ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරෝ ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් ලැබලා ලෝකේ ලබන්න තියෙන උසස්ම තැනටපත් වෙලත් යුද්ධට වන් ඇත කුසේ. ඒ දුක් ඉවසගෙන හිටියානම් භාවනා කරන කෙනා කොච්චරක් ඒක තව දසදහස් ගුණෙන් කරන්න ඕනේ. ඒක නිසා ඒවයේ එසේ නොකිරීමෙන් ඉවසන් නැතු එකට එක කීමෙන් එහෙම නැත්නම් ඒ පුද්ගලයා කියන තරහා ඉපදවීමෙන් නැත්නම් ඒ මනුස්සයාට කියලා මේ තව තවත් ආස උපදවන විදිහට අපි කටයුතු කිරීමෙන් එන වරදින වගකීම් සේරම යෝගාවචරය බාර ගන්නවා. බාර නොගත්තොත් කර්ම බාටපත් වෙනවා. ප්‍රතිපස්සේ එළවෙලව පහර දෙනවා. එතනදීම ලැත්තන ලොප් කරගන්න පුළුවන් නම් ඒකට කියනවා අදිවාසනා පහතබ්බා ආශ්‍රව කිය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකට පරමාදර්ශයක් උන්වහන්සේ උපන්න බ්‍රාහ්මණ කුලයක නිසා උන්වහන්සේ කුලය අතහැරලා මේ ਸਰුවචන් වහන්සේ වගේ ශාස්ත්‍රීය කුලයක වැඩපිළිවෙලට ගියයි කියලා මුළු කුලේම අම්මා අප්පා ඇතුළුව සේරම දොස් කිව්වා. ಜಾති පාව දුන්නා ආගම පාව දුන්නා මොකද ඒ තරම්ම දක්ෂ බමුණු දරුවෙක්. නමුත් උන්වහන්සේ ਸਰුවචනහන්සේ වෙනුවෙන් පුදුම විදියට අපක් වෙලා කටයුතු කරා. ඉතින් මේක දැනගත්ත ඉතින් බමුණන් අතර හරි ප්‍රසිද්ධයිලු සාරිපුත්‍ර සාංශේට ඉවසන්න පුළුවන් කියලා. ඉතින් ඒක බමුණේ කිව්වලු ඕවා නිකන් බොරු ඔක්කොම නිකන් මේ මිනිසුන් දෙපෙන්නන්න කරන වැඩ මම මේක පරීක්ෂා කරලා බලන්න ඕන කියලා පින්නපාත වඩනේ යන ගම පිටිපස්සෙන් ගිහලා දෑත බදල් හයියෙන් ගහලා තියෙන කොන්ද ටික. මිනිස් ඔක්කොම වීඩියෝ මැද බලනින්දදී. ඉතින් සාරපුත්තු ස්වාමීන් වහන්සේ විශේෂයි ශ්‍රද්ධාවෙන් පින්නපාත හැන්දබ්බේ දණ්ඩ ආපු මිනිස්සුන්ට මේක කදාකත් හිතා ගන්න බෑ. දැන් අද තියෙන ක්‍රමයේ හැටියට බලනවා ගමේ පන්සලක් කතෝලික කට්ටිය ඇවිල්ලා කඩලා දාලා කියලා ඒවා. ඉතින් ෆන්ඩමෙන්ටල්ස්ලත් තද වෙනවා. ඉතින් අර මිනිසුන්ටත් ඒ වගේ තද වෙලා තියෙනවා. තද වුණාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගහපු ගාක්වත් මොනවාක්වත් නැතිලු ඒ ආපු වේගෙටම ඉස්සරහට ගියාලු පිටිපස්සට බලන්නේ නැතුව. ඊට පස්සේ අර බමුණ බලන්න හිටියලු එක්කෝ බණි එහෙම නැත්නම් දුවයි මොකක්වත් නැහැ. දැන් මිනිහා බලන්න හිටියා දැන් වටේ ඉන්න මිනිස්සුගේ තව දහන මෙතට යොමු වුණා. ඊට පස්සේ මනසට ඒක දරා කියා ගන්න බැරුව ඉස්සරහින් ඇවිල්ලා වැඳලා කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ පරීක්ෂා කරන් තමයි මේක කෙරුවේ බලනකොට මේක ඇත්ත යන්නේ මම යද්දි ලොකු වැරද්දක් වුණේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න කියලා. සාරිපුත්‍රයන් හරි හරි ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒක සමා වෙනවා. ඉතින් එතකොට මර වටහිට මිනිස්සු ඔක්කොම ඇවිල්ලා අර බමුණ අල්ලගෙන තලන්න හදලා තියෙනවා. ඊට පස්සේ සරුවචන සාරිපුත්‍ර සංසය දැනගත්තා මේ වෙලාවේදී දැන් මේ මිනිස්සයා වැරද්දක් කළේ රහතන් වහන්සේ නමකට පහරක් ගහලා තියෙනවා. ඒක නිසා වැරද්දක් කිව්වේ නමුත් මිනිස්සු යුතු කරන්න හදන යුතුයකමේදී කවදාකවත් බමුණට හොඳක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මනුස්සය දැන් අරස කරන්න ඕන. මිනිස්සු වට කරලා අර මනුස්සයා මරන්න කෑ ගහනකොට අර මනුස්සයා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ මගේ වැඩේ වැරදි බව හැබෑව. ඔබ වහන්සේ මට සමාව නොදුන්නොත් දැන් මේ මිනිස්සු මාව වීඩියෝ මැදිරි යුද්ධයට ලක් කරනවා. ඊට පස්සේ කියවන්නේ නෑ මම සමාව දෙනවායි කියලා. අනේ ස්වාමීන් වහන්සේ එහෙමනම් ඔබ වහන්සේ මගේ හෙට ගෙදර බණ දානෙට වඩින්න ඕනේ. ඒක තමයි මට සමාධිය බවට ලකුණ මේ වචනේ කියලා බෑ. ඊට පස්සේ කළා හොඳයි. මම සමාව දෙනවා. මම හිට දාන්න වඩනවා කියලා. දැන් ඉතින් මිනිසුන්ට ගහන්න විදියක් නැහැ. මොකද මම හිට දාන එකන්නවත් තියෙනවනේ. මිනිස්සු කරපන්න කියලා. බහුවෙන්ද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දාණය අරගෙන ගෙරින් පිට වෙනකන් ගේ වට කරගෙන හිටියා. ඉතල ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ පාත්‍රේ මනුෂ්‍ය අතර දීලා පිස්සර වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මනුෂ්‍ය පාත්‍රේ අරගෙන යන නිසා ඒ මනුෂ්‍යට මුකුත් කරන්න බෑ. ඒත් අර මිනිස්සු වාසි බස්තරනවලු ඔබක තියලා වරෙන් ඔබට අද දෙන්නම් කියලා. එතකොට අර මිනිස්සයා එතකොට සාරිපුත්‍රයන්සේ අහලා තිනවා කට්ටියට කතා කරලා ওই කට්ටිය බෞද්ධයි. ඕගොල්ලෝ මට ගරු කරනවා කියලා. ඉතින් ඔබ වහන්සේගේ ගරුත්වය නිසා තමයි අපි මේ යුද්ධය පසින්දලන්න හදන්නේ. ඔබ වහන්සේ වගේ කෙනෙකුට මෙහෙම පාරේ විද ගන්න බැරි වුණොත් මේක ඉස්සරහ මොනවා වෙයිද දන්නේ නැහැ. ඔබ වහන්සේට කරන්න බෑ අපි ඊටු දේ කරන්න තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ ගොල්ලෝ ඔයගොල්ලෝ මං කියන දේ අහනවනම් මේ ගුටි කාපු මටද විනිශ්චයක් තියෙන්නේ එහෙම නැත්නම් බලහින්කෝ ඕගොල්ලෝ අතේද විනිශ්චය තියෙන්නේ කියලා. ඉතින් ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා කවදාකවත් මම පසින්දලන්නේ. ඒසකට මේක ඉඳ හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පසින්දලා ඊට පස්සේ නෑ මට ගරු කරනවා නම් පසින්දලන්න අයිතිය මට නම් තියෙන්නේ මම බලාගෙන ඉඳදී ඕගොල්ලෝ විසිරලා යන්න ඕන මෙතනින්. එහෙම නැත්නම් මට මේ මෙතෙන් යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් අර මිනිස්සු මූණේ මූණ බලාගෙන දැන් සාරිපුත්‍ර ස්වාමීන් මුලිච්චලා කියපු නිසා කරන්න දෙයක් නෙවෙයි විශ්ිලා කියලා තියෙනවා. නමුත් දුවගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේට මොකට පාරේ බහලා යන්න බෑ. මෙන්න මෙහෙම මේ මිනිස්සෙක් වැඩක් කරා. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට ඉඩ දෙන්නේ නැහැ. යුක්තිය ප්‍රශ්නේ දලන්න. ඒක නිසා මේ මේ චෝදනාව නැත්තම් ඇපල් උසාවියටයි ගෙනාවේ. බාල උසාවිය විසඳන්න බෑ දැන්. එතකොට පුත්‍රජානසේ ගාථාවකින් දේශනා කර තිනවා බමුණෙකුට යම් කිසි කෙනෙක් ගැහුවා නම් ඒ මනුස්සයාට නිඳා වේවා. නමුත් ගුටිකාපු බමුණා ගහපු මනුස්සයා දිහාට ප්‍රතික්‍රියා කරා නම් උන්දට ඊට වැඩිය නිඳා වේවා කියලා කිව්වා. ඔන්න බුදුහාමුදුරන්ගේ නීතිය. බමුණෙක් වෙන්න බෑ ගුටියක් කාලා අප ප්‍රතික්‍රියා කරා නම්. නිසා ගහන්න එපා බමුණෙකුට ගහන්න එපා ඒක හොඳ නෑ ගහන මනුස්සයට හොඳ නෑ මු ගුටි කාපු බමුණ ආපහු ගැහුවා නම් ඒක කවදාකවත් අර පළවෙනි ගහර පහර ගහන මනුස්සයට වැඩිය තුච්චයි පාහරයි නොකෑමන දහවදුර වැඩක් තමයි බමුණෙක් ආපහු කියන බමුණෙක් කියන හතන් වහන්සේ නමක් ප්‍රතික්‍රියා කරන එක අන්න ඒ වගේ ඉවසන්ට ඕන එකේ භාවනා කරන කෙනෙක් මේ ಗುಣ චීන සාසනික වැඩ කරනකොට කොච්චරක්නම් ඉවසන්ට ඕනද කියලා හිතන්නේ බුදුහාමරට මේිට වෙදී මේ පාඩම කියලා දෙන්න ක්‍රමයක් තියෙනවද කියලා හිතන්න. උන්වහන්සේ ආදර්ශෙමුත් පෙන්නවා. ශිෂ්‍යයන් මාර්ගෙත් පෙන්නවා. බණ කියලා අදක් තියෙනවා මේ බණ පද ඉතුරු වෙලා. නමුත් ඒ වුණාට භාවනා කරන පිරිස අතර ඒ පුංචි පුංචි දේවල් වලට නොඉවසීම නිසා තව කෙනෙකුගේ මානසිකත්වයට තව කෙනෙකුගේ හිතට ඉඟි කරන්න යෑමෙන් මොන හරි රීදවන්න යෑමෙන් කිලෝරක් දකින්න නැති කෙලස් කන්දකට ඇඟිල්ල ගහන්නේ. ආශ්‍රව ගොඩක්නේ ගලන්නේ. ඒ වෙලාවේදී Tamange තියෙන මේ අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කර යුතු ආශ්‍රව ධර්ම ටික මට මෙතනදීම ඉවර කරන්න පුළුවන් නම් බුදු වුණා වගේ සර්වඥ මේ ਸਰව බලධාරී වගේනේ. ඉතින් ඒක නොකරන මිනිස්සේ කරගන්න බැරි මිනිස්සේ කොච්චර භාවනා කළත් මොකද්ද ඇති වැඩේ කියලා බලන්න. නමුත් හැබැයි ඔය කියන තරම් ලේසි නෑ ওই වැඩේ. ඒ මොකද හේතුව මේ කෙලස් කියන જાතිය කෙලිමුත් වැඩ කරනවා වංචනිකවත් වැඩ කරනවා. මම මේ ඉතිසලත් මේ කතාව කියලා තියෙනවා. අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඒ නිවාඩු කාලයකට පස්සේ එනකොට මාසයකට පස්සේ හැම කෙනාම කතා මල්ලක් අරගෙන තමයි එන්නේ. ඉතින් එකතු වෙච්ච දවසේ මුළු රෑ ඉලි වෙනකන් කියන්නේ ඒ කයි වාරු එහෙම නැත්නම් මේ මේ ඒවල මම දන්නේ කියනවා වල් වල්පල් හැලි තමයි කතා කරන්නේ. ඒක ඉතින් අර එක එකන රට රාජ්‍ය විසිලා ගිහලා ආපහු එකතු වෙන දවසේ. ඉතින් අර මේ එක යාළුවෙක් කියනවා මේ අපි ඒසොර භාවනාවෙත් මේ බුද්ධ ධර්මෙත් නෙවෙයි ව මොනවත්ක්ම දන්නේ නැති කාලේ. එක යාළුවෙක් කියනවා අපි නම් මේ අපේ අම්මලා තාත්තලා නම් භාවනා කරනවා. ඒ කිය ඔක්කොමලා කට ඇල්ලහනක මොකද්ද භාවනා කරනවා කියන්නේ මොකද්ද මොනවද? ඊට පස්සේ ගොන නැන පන්සල් ගිහිල්ලා පොයේ දවසට භාවනා කරනවා. ඒ අපිට ඒක දන්නෙත් නෑ අහලා. ඊට පස්සේ කිව්වා මේ අපේ අම විශේෂයෙන් මෛත්‍රී භාවනා කරන්න. ඉතින් ඒකේ ආලියෝ කිව්වා උඹ දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා මේ මෛත්‍රී භාවනා කරපු දවසේ විශේෂයක් තියෙනවා කිව්වා. ගෙදර ආපු දවසේම ගෙදර කට්ටියට බනිනවා කිව්වා. යන්නේ ඉස්සලා අම්මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරලා ආපු දවසේ විශේෂයෙන්ම කේන්ති යනවා. එතකොට අපි දන්නවා ඒක පන්සලේදී මෛත්‍රිය තමයි කරලා තියෙන්නේ. ඒ ධර්මතම භාවනා කරන අයට කියන ඒ විශේෂයෙන්ම මෛත්‍රී කරන අයට. ඉතින් නිසා භාවනා කරන්න යෑමෙන් ඇවිස්සෙන කෙලෙස් ඡාතිකුත් තියෙනවා. නුරුස්නා ගතිය කියලා එකට කියන්නේ. සතිය වැඩෙනකොට ඒ වගේම මෛත්‍රිය වැඩෙනකොට අපි මේ වැඩෙන සතිය සහ මෛත්‍රිය අනුව සියලු ලෝකෙ මේ මට්ටමින් බණින්නේ. ඔක්කොමලා දස්සන පහ තබ්බා කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ. ඔක්කොමලා සංවර කළ යුතු දේවල් සංවර කරන්න ඕනේ. ඔක්කොමලා පටිසේවණයෙන් පටිසේවනා කරන්න ඕනේ. ඔක්කොමලා අදිවාසනා කරන්න ඕනේ කියලා අපි හිතනවා කට්ටියගෙන්. ඉතින් එහෙම හිතුවට පස්සේ කෙනෙක් එහෙම නොකරපු ගමන් අර භාවනා කරන්න ඉස්සරට වැඩිය විශේෂයෙන්ම කිපෙන ගතියක් එනවා. ඉතින් මේක gedera ඉන්න මිනිසුන්ට gedera නොතිබිච්ච ප්‍රශ්නයක්. මේක යෝගාවචරය දන්නේ නැති වුණොත් පුදුමාකාර විදිහේ කෙනකා කෙරෙහි වරදව වටහා ගැනීම සිදු වෙනවා. ඒක දැනගෙන ගියොත් යෝගාවචරය දන්නවා මගේ හිත තුවාලේ බෙහෙත් දාන්න ඉස්සෙල්ලා වනමුකේ පෑදුවාට පස්සේ තුවාලේ සුද්ධ කරාට පස්සේ වෙනදාට වැඩිය රිදෙනවා. ඒක තමයි භාවනා හිත පහදපු වනමුකයක් වගේ. ඒක වෙනදාට වැඩිය සංවේදී. ඒක වෙනදාට වැඩිය ඉද්දෙන සුළුයි. ඒක වෙනදට වැඩිය නොයවසනාසුළුයි. ඉතින් ඒක අනික් කට්ටියගේ තුවාලයක් නෙමෙයි තමන්ගේ තුවාලේ නිසා තමන් දැනගන්න ඕනේ අනික් අයට වඩා යටහත් පහත්ව කටයුතු කරන්න. එහෙම නැතුව අනික් ගොල්ලොත් ඒ මට්ටමින් හදන්න ගියොත් තමයි ඔය gedara දොරවල් වල ඉන්න අයට භාවනාව වරදින තැන. මේ තමන් භාවනා කරන බව කියලා ඉවරයක් නැහැ. අංගවල ඉවරයක් නැහැ. අංකෝසෝල ඉවරයක් නැහැ. ඉතින් අනිත් ඔක්කොමලා කරබනේ ඉන්න ඕනේ මෙයා බින්දගත්ත වෙලාවේ. මුහුද රැළ නතර වෙන්න ඕනේ. කෝච්චි පාරවල් වල යන්න හොඳ නැහැ. බස් වල වාහන වල හෝන් ගහන්න හොඳ නැහැ. සත්තු කෑ ගහන්න හොඳ නැහැ. ළමයි hina වෙන්න හොඳ නැහැ. රේඩියෝ දාන්න මොකක්වත් නැහැ. ඉතින් මතක නැහැ අපි මේ සාමාන්‍ය කෙලෙස් බරිත ලෝකෙක ඉඳගෙන ඉන්නේ කියලා. අනිත් මිනිස්සු භාවනා කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. නමුත් Tamanගේ අදිවාසනාව නැත්තම් අපි බලාපොරොත්තු වෙන්න පටන් අරගත්තොත් මතක තියාගන්න වනමුකේ පාදකතර පස්සේ සාමාන්‍ය වනයේකට වැඩිය ඉද්දෙන සුළුයි. ඒකයි සරුවත්යන්සේ සඳහන් කරන භාවනා කරන කෙනාට අදිවාසනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ටිකක් තියෙනවා. ඒක හොඳට දැනගන්න භාවනා කරන්න ගියාට පස්සේ දන් දෙන කෙනාට වැඩිය සිල් රකින්න කෙනා කේන්තියම වැඩි. ඒක පැහැදිලිවම ලියලා තිනවා ඒ ධම් අභිධම්ම අටුවාවේදී දානේ නොදෙන එහෙම නැතුව සාමාන්‍ය ජීවිතය ගත කරන මනුස්සයර ප්‍රධානම අකුසලේ ලෝභය තමයි. දන් දීලා සෙල්ලක්කට පස්සේ එයා දන්නවා ලෝභේ භයානක බව. නමුත් දන්නේ නැහැ ඒ මනුස්සයට රාග, ద్వේෂය ඇවිස්සෙනවා. නිසා සිල් ගන්න යන්න ගිය ගමන් නොතිවිච්ච ද්වේෂසහගත ගතියක් එනවා. භාවනා කරන්න කරන්න මේක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක දැනගෙන යන්න ගියාට පස්සේ ඒක භාවනා වැඩියෙන් කරපු කෙනෙකුට මතක් කරලා කියන්න ඕනේ මම වෙනතට වැඩිය මට මේ නුස්නා ගතියක් තියෙනවා එහෙම නැත්නම් දේවල් ඉවසන්න බැරි ගතියක් තියෙනවා කියලා භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් දෙගුණයක් ප්‍රශ්න ඇති වෙනවා හොඳට දෙගුණයක් භාවනා කරපු කෙනෙකුට කිව්වොත් එයත් අකියාවි මේ භාවනා ජීවිතේ හැටි මේ ඉද්දෙන ගතියක් තියෙනවා කෙලස් ඇවිස්සලා එන ගතියක් තියෙනවා අන්නේ වෙලාවේදී Taman අදිවාසනේ දන්නේ නැති වුණොත් ටිප්පාණං කරාණං කටුකාණං පානහරාණං කියන වගේ වචනවලට අපිට පේන්නේ නිකන් අපකරා වචන එන වගේ නෑ ඇත්තටම අපෙමුත් පිට වෙනවා වැඩි වෙනවා අන්න ඒක ඉවස ගන්න දන්නේ නැත්නම් ඒ කෙනාට මේ භාවනා ජීවිතය ගොඩනගා ගන්න බැලාහට ගෙම්බ එකතු කරනවා වගේ එකසු කරන එක තුන ගෙම්බ පයින් බුදු ලාහ කියන කට ඇරිච්ච භාජනයක් එනිසා මේ අදිවාසනේ දන්නේ නැති කෙනාට හරි අමාරුයි මේ භාවනා නොකරන කාලට වැඩිය භාවනා කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒක නිසා මෙවුවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ලියලා තියෙන්නේ භාවනා නොකරන අයට වැඩිය භාවනා කරන අය බව කියවලා දැනගෙන ලෑස්ති වෙලා යන්න ඕනේ. යක්කුන්ට බය නම් සොහනේ ගෙවල් හදන්න යන්න එපා. දුහනේ ගෙවල් හැදුවොත් වෙනදට වැඩිය යක්කු හම්බ වෙනවා. ඒ වගේ තමයි මේ ආශ්‍රව ධර්මත් එක්ක වැඩ කරන්න පටන් අරගත්තොත් ආශ්‍රව ධර්ම පේනවා. පෙනුනට පස්සේ භාවනා නොකරන ඇත් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. එතකොට hali අවුලක් වෙන්නේ. ඒ නිසා හොඳට භාවනා කරන කෙනෙක් දකපුවාම ඒකම නිකන් වෛද්‍යවරයෙක් දකපු විශේෂඥ වෛද්‍යවරයෙක් දකපු ලෙඩෙක් තමගේ රෝග ලක්ෂණ ප්‍රකාශ කරන්න වගේ. පැහැදිලිවම ප්‍රකාශ කරොත් දන්න කෙනෙක් කියලා දේවි මේක භාවනා දියුණුවේ ලක්ෂණයක් කියලා. ඒක නිසා සතිය හැදෙනකොට එහෙම නැත්නම් අපිට ඕකට ලයිස්ට් එකතු කරන්න පුළුවන් මෛත්‍රී හැදෙනකොට ලකුණු හතරක්වත් අඩු ගානේ එකතු වෙනවා නුරුස්නාසුළු ක්‍රම. Tamanට සාප කරගන්න ගතිය. අනුන්ගේ දොස් දකිනා ගතිය. සියල්ල අකුරට සිදුවිය යුතුයි කියන අදහස. ඉතින් මේව ඇත්තටම භාවනාවේ දියුණු. නමුත් සමාජයට හරීම කරදරකාරී. මොකද මේ පුද්ගලයා කොස්සලන්ගේ මැස යන්න බෑ කේන්තියන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අනුන්ගේ වැරදි පැනලා කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. වැරදිච්ච ගමන් Tamanට සාප කරගන්න. ඒ වගේම සියල්ලම හරියටම අකුරට සිද්ධ වෙන්න ඕනේ කියලා කියනවා. භාවනා කරපු කෙනෙක් දැක්කොත් නම් කියාවේ මේක ඒ Taman සතිය පිහිටවපු නිසා මේ පිට වෙන්න ඉස්සරන ස්වභාවයෙන් පිටවිච්ච කෙලෙස් නැත්නම් ආතතිය එහෙම නැත්නම් ටෙන්ෂන් එක ඇන්සයිටි එක ඇතුලේ එකතු වෙනකොට වෙන වැඩක්. හික්මවන කොට වෙන වැඩක්. හරියට කැලේ හිටපු මීහරකා මේ කුළු මීමා ගමට ගෙනලා බැන්දට පස්සේ පුදුම කුළු ගතියක් පාන. කැලේ ඉන්නකොට නෑ. අන්න ඒ වගේ ඒක යෝගාචරය දැනගත්තොත් මේ අදිවාසනී ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ඉවසන්න දන්නේ නැත්නම් අමතර ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට තියෙනවා පරිවර්ජනා පහදබ්බා. නොකර සිටීමෙන් අතහැර දැමීමෙන් නැත්නම් Taman ඒකට විවුර්ත නොවීමෙන් කපා දැමිය යුතු කෙලෙස්. ඒක ප්‍රධාන වශයෙන් මේක දිග ලයිස්තුවක් සරුවචනාංශයෙන් පෙන්ලා තියෙන ප්‍රධාන වශයෙන් තියෙන්නේ අසත්පුරුෂ සංසේවනසේ. අසත්පුරුෂ සංසේවනයේට ගියාට පස්සේ කකුල ආපහු ගන්න බෑ. නිසා යන්න ඉස්සලා දැනගන්න ඕනේ මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ જાති මේ තන මේ මේ කෙලෙස් වලට බරයි මේ වෙලාව මේ ඉරියව්ව ආසි වශයෙන් දැනගෙන අන්නේ විදිහ කෙලෙස් උපදිනා අසත්පුරුෂයන් එවැනි ස්ථාන, එවැනි ඉරියව්, එවැනි ආහාර, එවැනි දේවල් හිමීට පරිවර්තනය කරන්න ඕනේ. නැත්නම් ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙන්න. හැබැයි ප්‍රධානම දේ මම මතක් කරලා දෙන්නම්. ඒ පරිවර්තනය කරන පුද්ගලයාට නොදැනෙන්න කරන්න ඕනේ. ධාමාරුම දේ ඒක තමයි. ඒ පුද්ගලයාට දැනෙන්න නරකයි. මෙයා මම දැන් ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා කිය. දැනගත්ත ගමන් හතුරුකම දෙගුණ වෙනවා. නිසා ඇඟට නොදැනින්ද ආනේ අතහල යුතු දේවල් අතහරින්න දන්නේ නැත්නම් භාවනා කරන එක ඒ අංගඟට ඉනි කපනා වගේ වැඩක් වෙනවා. කොච්චර භාවනා කරත් ඒ පාප කර මිත්‍රයන් එහෙම නැත්නම් ඒ වගේ ආහාර ඒ වගේ ඉරියව් ඒ වගේ ඇඳුම් පැළඳුම් ස්ථාන හිමීට හිමීට වර්ධනය කරන්න ඉඳ ගන්න. වර්ධනය කිරීම සඳහා ඇඟෙන්න ඇතුලෙන් එනවා යෝජනාව. ආවට මොකද ඇඟට නොදැනෙන තාලෙට අනුන්ට ඒක නොදැනෙන තාලෙට කරන්ඩ ඉතාමත්ම දක්ෂකමක් තියෙනවා. මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා භද්‍ර යෞවන වයසේ ඉන්න කට්ටියට. ඒකෙනුත් ලංකාව වගේ පරිසරයක පුරුෂ පක්ෂයට වැඩිය ස්ත්‍රී පක්ෂයට. ඒ නරක කට්ටියකින් අයින් වෙන්න ගිය ගමන් විශාල වශයෙන් සමාජයෙන් මේ ප්‍රතික්‍රියාවෙන් පටන් ගන්නවා. ඒ ප්‍රතික්‍රියා නොඑන්න නම් ඇඟට නොදැනෙන්න කරන්න ඕනේ. ඉතින් මගේ ජීවිතේදී මම හුඟක් කාලවට මම මේ මෙච්චරම ගැඹුරට දැනගෙන ගියා නෙවෙයි. නමුත් මගේ හොඳ වෙලාවට නිතර සාකච්ඡා කරන්නට වැඩිහිටි මණ්ඩලයක් හිටියා. ගිහි මණ්ඩලයක්. ඉතියත්ෝ කියලා තිබුණා මේ භාවනා කරන්නේ හෝ කෙලස් කපන්නේ හෝ කාගවත් එක තියෙන තරහකට නෙවෙයි. ඒක නිසා Taman ක්‍රමශා විදි මේකට දැනගන්න ඕනේ. ඒ නිසා කවදාකවත් භාවනා කරන බවක් හෝ සිල් රකින්න බවක් හෝ දන් දෙන බවක් හෝ කියාපාන්න යන්න එපා. කියන්නේ යෑමෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ මේ භාවනා කරන මණ්ඩලයක, කල්යාණ මිත්‍ර මණ්ඩලයක අප්‍රසිද්ධ වෙන්න හදන එක නෙවෙයි. මේ කාමභෝගී ලෝකයේදී මම මෙහෙමයි මෙහෙමයි කියලා තමන්ගේ වගතුක කියන්න එපා. අපි ලොකු සංසත් ලියලා තිනවා ඒ තමන්ගේ පුළුවන් කාරකම් දක්ෂකම් කාටවත් කියන්න බෑ. ඒකෙන් කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන ಗುಣ සංගවා ගැනීම දන්න එකම ශාසනය තමයි මේ ථේරවාද ශාසනය. සියලු ಗುಣ සංගවාගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. එතකොට කිසි බාධාවක් නැතුව හැදෙනවා. නමුත් ಗುಣ ප්‍රකාශ කරන්න පටන් ගත්තොත්, කටමැත දොඩවන්න පටන් අරගත්තොත් ඒකට ගමේ තොදේ කියන්නේ නුගුණි කියලා. නුගුණි කියන්නේ පිස්සු. ගුණාගවගෙන ජීවත් වෙන්න බෑ නැතිනම් පිස්සු තමයි. ඉතින් ඒක නිසා මේ පරිවර්ජණය කළ යුතු ප්‍රහාණය කළ යුතු දේවල් දැනගන්න ඕනේ. නමුත් ඇඟට නොදැනෙන්න ඒ අනිත් පාර්ශ වැඩ කරන අනිත් පාර්ශවයට නොදැනෙන්න හිමීට Tamange විවිකේ සකස් කරගන්නවා කියන එකට කිසිම පොතක කිසිම පාඩමක් නැහැ. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් ඔකට තමයි මේ මොළ ධාතුව කියන එක තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥා කියන්නේ තන්වැසි නුවණ කියන්නේ ඔන්න ඕකට. මේක කවුරු කියලා දෙන්නේ නැහැ. ඒ මොකද අනික් එකනා කිද්ද මේකනට අදාළ නැහැ. උන් වෙච්ච සිද්ධි ඒ වයිදී බේරිච්ච හැටි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපේ සිංහල අටුව කතාවල අටුව පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ තමන්ට අවශ්‍ය වෙලාව ආපුවාම ඉතින් තමයි මෑත් වීම සඳහා කුපුවෙන් කඩුව එළියට ගන්නකොට කුපිය වදින්න නැති වෙන්න සීරුවෙන් එළියට ගන්න ඕනේ. අන්න ඒ වගේ ඒ තමන් හිටපු තැනින් ඒ කෙලෙස් සහිත තැනකින් පාප මිත්‍යංගෙන් අයින් වෙනකොට කපුය කොඩු කොපුවෙන් කඩුව ගන්නවා වගේ හැමීට පැත්තකට අරගන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න බැරි වුණොත් අවුරුදු ගණන් වන්දි ගෙවන්න වෙයි. ඒක පුංචි වැරද්දක් වරද්දාගත්තොත් අවුරුදු ගණන් වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා ආකල්ප ඇති නොවෙනා තාලට වැඩ කරනවා කියන එකයි වැරදි ආකල්පයක් ඇති කරලා මකනවයි කියන එකයි ලෝක දෙකක්. ඒ නිසා මේ පරිවර්ජනය කළ යුතු නැත්තම් බහාතැබිය යුතු දේවල් බහාතැබීමේ කටයුත්ත හරීම ඒ කියන තියෙන්නේ సౌందర్యාත්මක වැඩක්. බඹරා මලෙන් රොන් ගන්නවා වගේ. මල නොතල රොන් ගන්නවා වගේ මලින් මලට යනවා වගේ අර රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ අපි හැම කෑවට උගුල ගස්ස ගන්න නැතුව පැනලා යන මුවපොව්වෙක් වගේ මුවැද්ද බලනින්ද ඇති දුකසේ හැම විතරක් කාලා උගුල ගස්ස ගන්න නැතුව පැනලා යන එකක් වගේ දක්ෂකම් සරුවචනංශ මුළු ජාතක කතා 495ම කියලා දෙන ඔය ටික තමයි කොහොමද මේ වැඩ මං එදා කරගත්තේ කියලා. ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා. ඒ මොකද ਸਰුවඥතාවේ නාබලා නැහැ. නමුත් ඊට පස්සේ ජාතක කතාව සංසන්දනය කරනකොට එදා මට මෙන්න මෙතනදි වැඩුණා, වැටුණා, වැරදුනා. මම ඒක දැන අරගෙන දැන් අද මම බේරාගත්තා කියන එක ලස්සන පෙන්නලා දීලා තියෙනවා. ඒක නිසාම දෝ ඔය ඉන්දියාවේ තු නේරුතුමා එතුමා කියලා තියෙනවා මේ ਸਰුවචන් වහන්සේ මේ කියන ක්‍රමයට මේ ගංගා දිගේ ඉහළට පීනන ගමන මේ ආශ්‍රව කපන ගමන ඔක්කොටම කරන්න පුළුවන්ද කියලා නම් මට සැකයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම තමයි තොග බිස්නස් එකේ මේක යන්නේ. කදාක පවුලක් එකතු වෙලා මේක කරන්න බෑ. සමිතියක් හැදිලා කරන්න බෑ. රටක් කරන්න බෑ. මොකද নানা ආකාර ඒ කට්ටියගේ මේ භින්න රුචිකත්වයක් තියෙන විවිධ රුචිකත්ව නිසා. හැබැයි උතුමා කියලා තිනවා කෙරුවොත් වරදින්නේ නැහැ කියලා තනියම. මේ වර්ධනය කළ යුතු දේවල් වර්ධනය කිරීම ක්‍රියාත්මක කළොත් කවදාකවත් වර්ධින්නේ නැහැ. ඉතිහාසෙ කොහොක්වත් නැහැ වැරදිලා. හැබැයි කෙනෙකුට තව කෙනෙකුට කියලා දෙන්නත් බෑ පොදු ක්‍රමයකුත් නැහැ. අවස්ථානෝචිත ප්‍රඥා. ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥා කියන්නේ තන්වැසි නුවණ කියන්නේ. ඉතින් මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්න යන කෙනා මේක පිළිබඳව හොඳ අවධියක් ඇතිව ඉන්න ඕනේ. ඒ නරක මිතුරන්, නරක දේවල් දැකපුවාම ඒකෙන් ඉවත් වෙන්න ඕනේ ඇඟට නොතනින තාලෙට. මේක පස්වෙනි ආශ්‍රව ධර්මය සර්වචනංශේ මේ සබ්බාසෝ සූත්‍රය සඳහන් කරන්නේ හයවෙනි එකේ සඳහන් කරලා තියෙනවා විනෝදනා පහතබ්බා ප්‍රහාණය කළ යුතු අභ්‍යන්තරගත ධර්ම වශයෙන් ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා කියන ඒ ප්‍රධාන ආවේගගත කෙලෙස් ධාරාවල් හිතට ආවයි කියලා දැනගත්තොත් ඒක ඉසගිනි ගත්තේ කුසේ. ඉසගිනි ගත්තකු ඉසගිනි නිවන්නාසේ. වහාම අයින් කරගන්නයි කියලා. එහෙම නොවුනොත් තමන් කරගෙන ආපු මේ දාන ජීවිතය, සීල ජීවිතය, සමාධි ජීවිතය, ප්‍රඥා ජීවිතය ලැබුගින්නකට අහුවෙච්ච ප්‍රාන්තයක් වගේ දැවිලා පිලිස්සලා යනවා. අපි හිතුවොත් හඳුන්ගස් කැලයක් තියෙනවායි කියලා හඳුන් කැලේ ගිනි ගත්තට පස්සේ කිසිම වටිනාකමක් නැහැ. ලුණු මිදල ගත් කැලයක් ගිනි ගත්තත් අඟුරු විතරයි ඉතුරු වෙන්නේ හඳුන් කැලේ ගිනි ගත්තත් අඟුරු විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ තමයි මේ රාග ద్వේෂ මෝහ නැත්තම් කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා කියන මේ චෛසික කොච්චර හානි කරනවද කිව්වොත් මොන්න තරම් සංසාරය පුරා කරගෙන ආපු ಗುಣ කන්දක් තිබුණත් පුළුස්සලා දාන්න. ඒක නිසා එහෙම හිතට ආවනම් පටිසංකායෝතෝ uppannam කාම විතක්කා. නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති ඒ කිසිම තෙතක් කනුකම්පාවක් නැතුව ඒ කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම දුරු වෙනකම් කටයුතු කරන්න ඕනේ මොකද ඒ බවට පත් උනායි කියලා කියන්නේ ලැබුගිනි මට්ටමක් තියෙන. වීතික්‍රමණය වෙන්න ඔන්න මෙන්න තියෙන. එතෙන්දී ආය වෙන මොනවත් ඒකට සිටියෝ දන්නේ නැතුව මේ විනෝදනය කළ යුතු ප්‍රහාණය කළ යුතු ඒ කෙලෙස් ධර්ම දැනගෙන ප්‍රහාණය කරන්න නම් අරින් කලින් කියාපු විදිහට පටිසේවනයේ අදිවාසනයේ පරිවර්ජනයේ වගේ දේවල් වලින් හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. අවබෝධයක් ඇති කරගත්තට පස්සේ පේනවා ඒ ආකාරයෙන් රැකගෙන ඉන්න මේ හිතේ කිසියම් පූර්ව දැනුම් දීමකින්තරව මෙහදී රාග ආදී ධර්ම මතුවෙනවා. මතුණාට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම ඒ කාමච්ඡන්දය අපිට පුළුවන් කාමච්ඡන්දේ නැති කිරීමේ විපස්සනා ක්‍රමයක් මේ භාවනා ක්‍රමයක් තමයි හිතේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය ආවනම් කාමච්ඡන්දේ නැහැ. මත ඒකාග්‍රතාවය කාමච්ඡන්දේ ආපු හිතක, ඇවිසිච්ච හිතක ගන්න අමාරු. කලින් සතිය තියෙනවා සමාධිය තියෙනවා පුළුවන්. ඒතකොට මෙන්න මේක ඒකාග්‍ර වෙනකොට කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ වෙනකොට ඒකාග්‍ර නැහැ කියලා දැනගත. නමුත් කාමච්ඡන්දෙන් ආරූඪ වෙච්ච හිතක් ගත්තොත් ඒ වෙලාවේදී අසුභ භාවනාව වගේ සමත උපක්‍රමයකින් ඒක නතර කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන ආනාපානසති භාවනා කරගෙන යනකොට සමහර විටක ඒ වගේ උග්‍රව රාග චරිතයකට නම් කාම ඡන්දේ නැවත නැවත මතුවීමේ භාවනා ජීවිතේ පවත්වන්න අමාරුයි ඉඳගෙන ඉන්න අමාරුයි මේ වගේ භාවනා මධ්‍යස්ථානට එන්න හිත දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න හිත දෙන්නේ නැහැ. බණක් අහන්න හිත දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා නම් ඒ ගැඹුරු දේවල් කරනවා වෙනුවට කාම ඡන්දය කාම ඡන්දේ වශයෙන් දැනගෙන අඩු ගන්න සමතේ වශයෙන් හෝ අසුභ භාවන. ඒ වගේම ව්‍යාපාද හිතවිල්ල. ඒ කියන්නේ අනුන් වනසන හිතවිල්ල. වනස් හිතවිලි පහළ වෙනවා නම් ඒ පුද්ගලයාට ඒත් බණක් අහන්න ඉඳගෙන ඉන්නවත් හිතෙන්නේ නැහැ. gedara කෙනෙක් භාවනා කරනකොටත් කැමති නැහැ. ඒ තරම්ම ඒක ආරූඪ වෙනවා, ආවේශ වෙනවා. ඉතින් එහෙම කෙනාට හරි අමාරුයි මේ වගේ පූර්ණ කායින භාවනා කිරීමක් හෝ පූර්ණ සුද්ධ ජීවිතයක් හිතන්න. ඉතින් ඒක නතර කරන්න වෙන්නේ මේ ද්වේෂයට මෛත්‍රී භාවනාව. අන්න ඒ වගේ දේවල් කරලා සමතේින් මේක මාරු කරගෙන තමයි දීර්ඝ වැඩපිළිවෙලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ඒ ඇති වෙන කෙලස් ධර්ම මොනවද කියලා දැනගෙන ඊට ප්‍රතිපක්ෂ වෙන ආරක්ෂක ධර්ම චතුරාර්යක භාවනාවෙන් තෝරාගෙන කරනවායි කියන එක විශේෂඥ වෛද්‍යවරයෙක් රෝගය අඳුනගෙන අදාළ රෝගයට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවා වගේ වැඩක්. එහෙම නැතුව මම නිකන් තිබුණට මෛත්‍රී භාවනාව කරනවා. නිකන් තිබුණට මේ අසුබ වඩනවා කියලා හරියන්නේ අපේ චරිතයට ගැළපෙන එක තමයි ගන්න ඕනේ. ඉතින් ඒ චරිතයට ගැළපෙන එක දැනගන්න පුළුවන් වෙනවා මේ වගේ භාවනා කරන අයට ආනාපාන සතිය වගේ කරන යනකොට සාමාන්‍ය මට්ටමක හෝ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ විහිංසා ධර්ම තියෙනවනම් අර තරම්ම ගැඹුරට නැති වුණත් ටික ටික ටික ටික මතුවෙන්න ඉඩ තියෙනවා. අන්නේම භාවනා කරනකොට ඍජු කෙලෙස් ධර්මයක් පහළ වුණොත් අරමුණේ හිත හිටින්නේ නැහැ. ඒ වෙලාවේදී ඒ කෙලෙසේ මෙනෙහි කරලා මේක රාගය, මේක ද්වේෂය වශයෙන් සක්මන් කරනකොට එහෙම මතු වුණොත් සක්මන නතර කරලා හිතගෙන එතන මෙනෙහි කිරීමේ ඒ කෙලෙසේ පිළිබඳව වග වෙලා කෙලෙසේ ආණ්ඩුමට්ටු කරගෙන තමයි භාවනාවට පයින්. එතකම්ම ඒකට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් පුංචි කළ සලකන්න ගත්තොත් මේක හානි කරන භාවනා ජීවිතයට. ඒක නිසා ඒ විනෝදනා පහතබ්බා කියන එක ඔය ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥාවේ භාවනා කළ ප්‍රහාණය කළ යුතු ධර්මතා විදිහට සඳහන් කරනවා. මේක හැබැයි මේ කාමචන්ද ව්‍යාපාද විහිංසා වගේ තද්ද බල කෙලස් බලමුළු නොවි මධ්‍යස්ථ ප්‍රමාණෙමුත් පහළ වෙනවා. ඒවයිදී එච්චරම කලබල වෙන්න ඕනේ. ඒව සාමාන්‍යයෙන් මේ ආහනපාන සතිය වැඩෙනකොටම ක්‍රමයෙන් ගැළවිලා යන්න පටන් ගන්නවා. මුලින් උපුටා යනවා. නමුත් බලවත් විදියට ආවොත් ඒකට පිළියම් කටයුතුයි. ඒවට තමයි මේ චතුරාර්යක චතුරාර්යක භාවනා තියෙන්නේ. එහෙම නැත්තම් ලොකුම ලොකු ලාභයක් කියලා හිතා ගන්නවා. තමගේ භාවනා ජීවිතය කරගෙන යන්න තද බල කාම කෝප ඇවිස්සලා බාධා නොවෙනවනම් තද බල ද්වේෂ ඇවිල්ලා පිච්චෙන්නේ නැති මට්ටමට එනවනම් අනුන් පිළිබඳ වනස්සිතවිලි විහිංසහිතවිලි නැත්තම් ඒක ලොකුම සාන්තියක් කියලා හිතා ගන්න ඕනේ. එතකොට අම්බිච්ච අවස්ථාවේදී දිගටම මූල කර්මස්ථානයේ පවත්තන්නත් මේක අනිත් පැත්ත වශයෙන් යෝගාවචරයා තේරුම් ගන්න ඕනේ. අවසාන වශයෙන් සරුවත් chance සඳහන් කරලා තිනවා භාවනා පහතබ්බා ආසවා භාවනා පහතබ්බාසවා කියන එකේදී සඳහන් කරලා තියෙන්නේ පටිසංකායෝනිචෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාණු පස්සේ කිය. යෝනිසෝමනසිකාරේ එළඹ සිටි නුවණින් යුක්තව සතිය සති සම්බොජ්ජංගේ වඩනවා ඊ타ත්ම විවේකීව ඊ타ත්ම විරාගීව නිරෝධ සම්පන්නව සහ අතහැර දැමීමේ අදහසින්. බොහොම සැහැල්ලුවෙන්. ඉතින් මේක විශේෂ අර්ථකථනයක් අවශ්‍ය කරනවා. භාවනා පහතබ්බ මේ ආශ්‍රෝ ධර්ම ගැන කතා කරනකොට. ඉතින් මෙතෙන්දි මම කැමැතියි මේ යෝනිසමංසකාරය කියන එක උගන්වන්න අපි ආස්වාස ප්‍රස්වාස අරගෙන කරනකොට අපි දැනගත්තා ආස්වාසය කියලා අපිට අහුවෙන්නේ ආධුනිකයට සෑහෙන වැඩිච්ච ගොරෝසු වෙච්ච හුලන් රැල්ල නැත්තම් ඒකේ තියෙන පිරිමැදිය. ඉතින් ඒකේ හිත පවත්වන්න පුළුවන් නම් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ඒක ඇති වෙන පැත්ත බලන එක. හුස්ම තුනීවට තියෙද්දි පටන් අරගෙන ගොරෝසු වෙනකම්ම මුල සිට මැද දක්වාම යන්න පුළුවන් ගතිය යෝනිසෝමනසිකාරයේ හරියටියට ක්‍රියාත්මක කරන එකනට කල යුත්ත බගකීම කාර්යභාරය බවටපත් වෙනවා. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා මත්තු වෙන්න යන්තමට මතුවෙන තැන ඉඳලා අරගෙන හුස්ම ගොරෝසු වෙන තැන දක්වා බැලුවොත් අනිවාර්යයෙන් මේ පුද්ගලට ඒක අන්තිමට ගෙවිලා යන හැටි දැක ගන්න පුළුවන් වෙන එක අතිරේක ලාභයක්. ඇතිවීම උත්පාදේ වශයෙන් උත් නැතිවීම දැකීම භංගයේ වශයෙන් උත් එහෙම නැත්නම් ඡය වීම වැය වීම වශයෙන් උත් සඳහන් කරලා තියෙනවා. ඒක අපිට කෙලිම දකින්න බෑ. නැතිවීම දකින්න බෑ. අපිට කල යුත්තේ ඇතිවීම දිහාවට යොන්සමනස්කාරය යොදවන එකයි. යොදවනකොට යොදවනට සත්‍ය සමාධිය දියුණු වෙලා නැතිවීම දැක ගන්න පුළුවන් වෙනවා. දැන් මේ අපි කතා කරන්නේ ආස්වාසය ගැන. මේ භාවනා පහතබ්බ කියනකොට සති කියන චෛතසිකයේ ඇතිවීම සහ නැතිවීම බැලිල ගැනයි මේ කතා කරන්නේ. ඒක හරීම සූක්ෂමයි. ඒ මොකද අපි සතිය ඇතිවීම දකින්න කැමැති වුණාට සතිය නැතිවීම දකින්න කැමැති නැහැ. ඒ මොකද අපි හිතන්නේ සතිය සෝබන චෛතසිකයක් ඒ නිසා හැමදාම තියෙන්න ඕනයි කියලා. අපි එහෙම හිතුවට සතිය අනිත්‍ය ධර්මයක්. ඒ අනිත්‍ය ධර්මය නැති වෙලා යනකොට ඒක නැති වුණා කියලා පශ්චාත්තාප වීමත් කෙලෙසයක්. භාවනා පහතබ්බා කියලා කියන්නේ සතිය එනකොට සතුට වෙනා වගේම නැත්නම් නොසලී බලා ඉන්නා වගේම නැති වෙනකොටත් නොසලී බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනාදී අපි ලබන ඒ නොසලෙන කම. අශෝක ධර්මයේ කම්පිත නොවන ගතිය. මේක ඇත්තටම පුළුවන් යෝගාවචරයේකට තමන්ගේ වස්තුව නැති වෙනකොට බලන් ඉන්න පුළුවන්. අතප්පයක් යනකොට බලන් ඉන්න පුළුවන්. දරුවෙක් මල්ලෙක් නැති වෙනකොට උනත් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් සතිය නැති වෙනකොට බලාගෙන ඉඳලා නොසලී ඉන්නවයි කියලා කියන එක උගාක් අමාරු. නමුත් ඒක ඉගෙන ගන්නා තාක්කල් භාවනාවේ තලතුණකමක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසයි ඔය ඊයේ ප්‍රශ්නයක් ඇහුවේ ගෙදර ගෙනියනකොට මොනවද ගෙනියන්න කියලා. ගෙදරට ගෙනියන්න තියෙන්නේ සතිය කියන්නේ තනිච්ච ධර්මයක් තියෙනවා නම් හොඳයි නැත්නම් ඉතින් මොකද කරන්නේ කියලා. ඒකට උපේක්ෂාව හදාගත්තොත් අතරමැද ජීවිතයේදී භාවනා කරලා ලබන්න තියෙන උපරිම දේ ඒක තමයි. ඉතින් මේක පොඩ්ඩක් විස්තර සහිතව අද මතක් කරගෙන දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි උපමාවක් විදියට ගත්තොත් අපි දවස් හත් මේ රිට්‍රීට් එක පටන් අරගෙන අපිට දවස් හත් දෙකක් යනකම්ම ආධුනිකයෙකුට හරි අමාරුයි ඒ ආස්වාසයේ දිගට හිත පවත්තන එක ප්‍රස්වාසයේ දිගට හිත පවත්තන එක මොකද මේ වේදනාව වලින් ශබ්ද වලින් හිතවිලි වලින් නිදි මතෙන් බාධා වෙනවා. නමුත් අප්‍රසියත ධෛර්යය නිසා යම් වෙලාවක ඒ හුස්මේ හිත හිටියයි කියලා හිතමු. ඒක තප්පර 5ක් 6ක් සමහරට විනාඩි 3 4ක් හුස්මේ හිටිනවා. ඉතින් ඒක ඒ යෝගාවචරක පැත්තෙන් බලලා මේ විදිහට තුන විනාඩි 3 4 5 හිතපු හිත කැඩෙන්නේ මොකටද කියලා බැලුවොත් එක්ක බරපතල සද්දයක් එහෙම නැත්නම් හිතවිල්ලක් නැත්නම් කයි වේදනාවක් නිදිමතක් වගේ දෙකින් කැඩෙනවා. ඉතින් මේක අපි මේ විස්තර කිරීමේ පහසුව සඳහා ගන්න ඕන හිතවිල්ලකට කැඩුණි කියලා. අනපනෙ ඉන්නවා හොඳට බලාගෙන ඉන්නකොට හිතවිල්ලකට කැළ දැවුන හිතවිල්ල මැදදී තේරුම් ගන්නවා මම දැන් භාවනා කරන්න ආවේ ආනාපානෙත් නමුත් දැන් ආනාපානෙ හිත නෑ හිත පිට ගිහිල්ලයි කිය. එතකොට මේ යෝගාවචරයට සිද්ධි දෙකක් වෙන්න පුළුවන් අර ගත්ත හිතවිලි රැල්ල දිගේම ඇද්දි ඇද්දි යන හිතවිලි හිතවිලි බරපතලන රසවත් නම් කර්ම බලවේගය වැඩන හිතවිලි දිගේ ඇදෙනවා. එහෙම නැත්නම් ආපහු ආනාපානට එන්න පුළුවන්. ඉතින් මේක හොඳට පිරිසුදු කරගන්න ඕනේ. හිතවිල්ලක් තියෙන වෙලාවේදී හිතවිල්ල හිත හිත මෙනේ කරුවට පස්සේ නැවතත් හිත ආනාපානෙට එනවද හිතවිල්ල දිගේ යනවද කියලා. අපි දන්නවා හිතවිල්ල දිගේ යනවනම් ඒක තදබල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වගේ බරපතල හිතවිල්ලක් නම් හිතවිල්ල දිගේම අරගෙන යනවා. දැනගත්තත් අරගෙන යනවා. අපි හිතමු ආපහු එනවයි කියලා. ආපහු ආවනම් යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා ආනාපාන දිගේ ඉදිරියට යන්න. නමුත් හොඳට මේක දිහා හැරලා බැලුවොත් කොච්චර කෙරුවක්වත් පශ්චාත්තාවයක් එනවා මගේ හිත පිට ගියානේ කියලා. ඒ පශ්චාත්තාපේ නිසා නැවත ආනාපානෙ කීකරු කර ගැනීම අමාරු වෙනවා. ඉතින් උපදේශයක් දෙනවා එහෙම හිත පිට ගිහිල්ලා අපව ආවට පස්සේ මෙන්න මේ පශ්චාත්තාපේ නොවෙන්න භාවනාව දියුණු කරගත්තොත් එහෙමනම් ආයෙත් ලද අවස්ථාවේදී අලුත් හිතකින් ආධුනිකෙක් වාගේ ආනාපානසල බලාගෙන යන්න පුළුවන්. එතෙන්දී යෝගාවචරයෙන් අහන්න පුළුවන්, අහලා දැනගන්න පුළුවන්. නැවත ආවට පස්සේ ආනාපානෙ මුල ඉඳලම දිගේ නැත්නම් ආනාපානෙ නතර කරපු තැන ඉඳලා කරගෙන යන්න පුළුවන් වුණාද කියලා. සමහරවිට ඒ වගේ හරියට පිළිසිදුව කමඨාන් සුද්ධ කරනට අහන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම හිතවිලි බහුලයි කියන යෝගාවචරයන්ගේ. ඉතින් යෝගාවචරය කියනවා නම් නෑ ආපහු ආවට පස්සේ නතර කරපු තැන ඉඳලා කරගෙන යන්න පුළුවන් කියලා. ඒක භාවනා පැත්තෙන් බලනකොට හිත කැඩීමක් වෙලා නෑ එහෙමනම්. කාලේ නාස්ති වීමක් වෙලා තියෙනවා. හිත නෙවෙලා නෑ මොකද ඒ හිතවිල්ලෙන් හානියක් කරලා නෑ. වැඩේ නතර කරපු තැන කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ සංසිද්ධිය අපි විග්‍රහ කළ බැලුවොත් ආනාපානයේ තියෙන හිත ආනපනතින සතිය ආනපන සතිය හිතවිල්ලක් නිසා කැඩීම නිසා ආනාපානය අභාවයට ගියා. ඒකේ භංගයක් සිද්ධ වුණා. ක්ෂය වීමක් සිද්ධ වුණා, වැය වීමක් සිද්ධ වුණා. ඒ ක්ෂය වීම, වැය වීම පිළිබඳව කම්පා වෙන එක සහ නොවෙන එක කියලා ගත්තොත් මෙතන යෝනිසෝ මනසිකාරය කියන්නේ කම්පා නොවීමේ වටිනාකම තමයි උපේක්ෂාව කියන්නේ නැත්නම් භාවනා පහතබ්බ ආශ්‍රව ධර්ම කියලා කියන්නේ. නමුත් කලාතුරකින් නැත්තම් කවදාකවත් වෙන්නේ නැති ඒ තමයි ඒක නොසැලී ඒකට කම්ප නොවි භාවනා කරගෙන යන්නේ කවදාකවත් වෙන්නේ හරියටම බුදුහාමුදුරන්ගේ බණ නෑ ඇහුවොත් එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවේ නැත්නම් එහෙම නැත්නම් Tamanට වැඩිය දියුණු වෙච්ච කෙනෙක් මේක පෙන්ලා දුන්නේ නැත්නම් අපි හිතනවා කනගාටු වීම සදාචාරාත්මක යුතුයකමක් වගේ නමුත් සරුවත්යන්ස කියනකොට තමයි කෙලස් කියන්නේ කියන්නේ. ආනාපාන සති දිගේ යනකොට හිත කැඩෙන එක වෙලා තියෙන එක වුණා. ඒ කියන්නේ සතිය කැඩනවා සතිය භංගයටපත් වුණා. මෙන්න මේ සතිය කැඩීම දැකලා හිත සැලෙනවද නැද්ද කියන එක පමණයි මෙතනදී භාවනාව කියන්නේ. නැත්නම් භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව ධර්ම කියන්නේ. සැලුණා නම් ඒ කියන්නේ ආශ්‍රව ධර්ම පහළ වෙලා තියෙනවා, ද්වේෂයක් පහළ වෙලා තියෙනවා, පශ්චාත්තාපයක් පහළ වෙලා තියෙනවා. අපිට පුළුවන්කමක් තියෙනවා නැත්නම් අපි සලකා බලන්නේ අන්න ඒකෙදී කම්පා නොවන තැනටපත් වෙන්නයි. උනොත් ඒකට කියනවා සති සම්බොජ්ජංගේ විවේක නිස්සිතෝ වැඩුවයි කියන. අතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන විවේකියව බලනවා. ඒ වගේම විරාග නිස්සිතව සතිය පිළිබඳ තද්ද බල රාගයක් නැහැ. ඒක කැඩෙන්න පුළුවන් ධර්මයක්. ඒක දුක පිනිස පවතින ධර්මයක්. මේ මම ඒක දකිනවා. රාගය තිබුණොත් සත්‍ය පිළිබඳ ආසාව තිබුණොත් මේ පරිශීණය කරන්න බෑ. නිරෝධ නිසිතං කියලා කියන්නේ සතියේ නිරුද්ධ වීම බලන්න යෝගාවචරය දැස්ති. මෙතෙක් කල් කිරුවා සතිය පිහිටවන්න දියුණු කරන්න පවත්තන්න. දැන් ඒ වෙනි පවත්තන ලද්ද සතිය උනා කැඩෙන්න පුළුවන් දුක පිණිස පවතින්න පුළුවන් නිරුද්ධ වීම දකින්න පුළුවන් නම් ඒකට තමයි භාවනා ඉස්සෙල්ලම නැත්නම් භාවනා පහ තබ්බ කියන ආශ්‍රව ධර්මයේ තියෙන්නේ සතිය කැඩෙන එක සතිය හැටි. ඒකට නොසැලී සිටීමේ හැකියාව තමයි තපස කියන්නේ. එනවා යොසීම කියලා කියන්නේ. එනවා උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් මේක තමයි පමාදේන කම්පතිති සති බලං කියලා ඒ සාරිපුත්‍ර සංසය සඳහන් කරලා තියෙන්නේ. ප්‍රමාදයට වැටලා හිත පිට ගියා. නමුත් මේකට කම්පා නොවීමේ හැකියාව දැනගෙන තියනවාද කියලා බලලා කම්පා නොවෙන්න පුළුවන් නම් ඒකට සතිය කියන්නේ ඒකට සති බලය කියලා කියන්නේ. නිසා බලවත් සතිය කියලා කියන්නේ සතිය තිබුණත් නැතත් නොසැලී සිටීමේ ශක්තිය. ඉතින් මේක හරි අමාරුයි කෙනෙකුට අඩු ගානේ කරලා පෙන්වන එක කෝක වෙතත් මූල ධර්ම වශයෙන්වත් තේරුම් කරලා දෙන එක. මොකද ඒ තරම්ම සතිය පිළිබඳ අපිට තියෙන්නේ පුදුමාකාර කවදාකවත් නොසැලී පැවතිය යුතු සදාතනික සදාකාලික ධර්මයක් කරගන්න අත්ම මේ ලෝකේ කවදාකවත් මොනම දෙයක්වත් නැහැ වගේ නිත්‍ය සංඥාවට යට කළ යුතු හැමදේම අනිත්‍යයි. ඒක නිසා අපි මේ gedara යනට ගෙනියන්නේ සතිය නෙවෙයි. එහෙම වුණොත් එහෙම සතිය ගන්නොත් ආයෙ gedara ගිහලා කනගාටු වෙන්නේ. භාවනා මධ්‍යස්ථානයේ ඉඳ දැනගන්න ඕනේ සතිය තියෙනවනම් ඒ දිගට වැඩ කරනවා. කැඩුනනම් මේ භාවනා භාතබ්බා කියලා ආශ්‍රව ධර්මයක් තියෙනවා. අන්නේ ආස්ව ධර්මය අඳුනගන්නේ කොහොමද? සත්‍ය කඥාව කැඩුනායි කියලා දැනගෙන නොසලී සිටීමේ. එතකොට ආයේ ඒක පිහිටුව ගන්න අවස්ථාව වැඩි. සැලෙන මනසට කරන්න බෑ. ඉතින් මේකට ඉංගියක් ඔය ඉතිඋත්තක පාළිය සඳහන් කරලා තියෙනවා. ද්වේමේ භික්කවේ පරියායන් ද්වේමේ භික්කවේ සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ කියලා. මහණ මේ සර්වචනංශගේ දේශනා විලාස දෙකක් ක්‍රම දෙකක් තියෙනවා. කතමේ ද්වේ මොනවද මේ දෙක? පාපම් පාපතෝ පස්සත අයම් පටම ධම්ම දේශනා. පාපම් පාපතෝ දිස්වා තස් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයම් ဒုတိ ය ධම්ම දේශනා. එක තමයි පාපයේ පාපයේ වශයෙන් දකුව කියන එක. පාපේ පාපයෙන් දකලා සැලෙන්න කියන එක නෙවෙයි කියන්නේ. හිත කැඩිලා තියෙන බව දැනගෙන හිත නොසැලී සිටින්නවා. හිත සතියේ තියෙනක කුසලී. කැඩෙන එක පාපේ. මොකද පාපේ පාපේ වශයෙන් දැකලා නොසැලී ඉන්න මනුස්සයාට විතරයි පිළියම් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක දැකලා සැලෙන මනුස්සයාට ඒ පශ්චාත්තාවය ආශ්‍රවයක් වෙනවා. ඊගාට ඒක පටිගය වශයෙන් පරිඋත්ථාන වෙනවා. ඊට පස්සේ වීතික්‍රමණයක් වෙනවා. නොවෙන්න නම් සතිය කැඩුන බව දැනගෙන නොසලී සිටීමේ හැකියාව ඊට පස්සේ ඒ පාපම් පාපතෝ දිස්වා පාපේ පාපයෙන් දැනගෙන එයින් ගැලවීමට කටයුතු කිරීම දෙවෙනි වැඩේ. මේ දෙක කලවම් වුණොත් නම් කවදාකවත් භාවනා කරලා සතුටක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතිය වඩන්න උත්සාහ කරනවා. සතිය යම් කිසි ප්‍රමාණයට ආවට පස්සේ අපිට තේරෙනවා වරින් වර සතිය කැඩෙනවා. ඒක ඒ හැටි. ඒක තමයි අනිත්‍යයි කියන්නේ. ඒක තමයි දුකයි කියන්නේ. ඒක මේ සතියේට නොතිබිය යුත්තක් නෙමෙයි. ඉතින් මේක විස්තර කරන්න ගිහිල්ලා ඒ විපස්සනා ඥාන ගැන කතා කරන කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා කිසි කෙනෙක් කැමති නැහැ සතිය අනිත්‍ය ධර්මයක් කියලා බාර ගන්න. කිසි කෙනෙක් කැමති නැහැ සතිය දුක්ඛ ධර්මයක් කියලා බාර ගන්න. කිසි කෙනෙක් කැමති නැහැ සතිය අනාත්ම ධර්මයක් කියලා බාර ගන්න. කිසි කෙනෙක් කැමති නැහැ සතිය හුදු උපකරණයක් විතරයි කියලා බාර ගන්න. gedara giniyana තමයි හිතන්නේ. ඒක නිසා ගෙදර යනකොට ගෙනියන්න සතිය පිටියක් බඳගෙන තියාගන්න තමයි හිතන්නේ දවස් හතේම. සතියක් පුරාම සතිය වඩලා ගෙදර යනකොට ගෙනියන්න. ඒත් එහෙම ගෙනියන දෙයක් තියෙනවා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන්න බෑ. ඉතින් සතිය පිළිබඳව මම මෙතන මේ විවරණේ අරගෙන ධම්මවිචේ සම්බොජ්ජංගයට යනවා. ධම්මවිචේ කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව විචක්ෂණ බුද්ධිය. භවනා කරන කෙනාගේ වැඩෙනවා. හැබැයි කැඩෙනවා. වැඩෙනා වගේම ධර්ම විචයත් වරක ඇති වෙනවා වරක නැති වෙන නිසා ඒකත් gedara ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඇති වෙන නැති වෙන එකක් බව දන්නකම තමයි භාවනා මධ්‍යස්ථානයේ ලැබෙන ලොකුම දේ. ධම්මවිචේ පරිසංකා යෝනිසෝ ධම්මවිචේ සම්පොච්චංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං සබ් පටිච්චසග්ගානුපස්සී. ධම්මවිචේ තියෙනකොට තියෙන බව දැනගන්න විවේකීව දැනගන්න. නැති වෙනකොට දැන බව දැනගන්න එකයි තියෙන්නේ. අනිවාර්යෙන් පැවතිය යුත්තක් කියලා දෙයක් නැහැ. ඊගාට විරිය සම්පොච්චංගම් භාවේචි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාන පස්සේ. අපිට සමාහලට හොඳ අවධියක් ඇති වෙනවා. හොඳට භාවනා කරගෙන උත්කන්න කෙලින් කරගෙන ඉන්න පුළුවන්. නමුත් සමාහලට එහෙම නැතුව නිදිමත ගතිය, කුසීත ගතිය, තීන මිද්ද පහළ වෙනවා. ඉතින් පහළ වෙච්ච අපිට හරිය ලැජ්ජාවක් පහළ වෙනවා. මේ සෙනඟ මැද බුදු වෙන්න ඉතාන වාඩි වුණාට බුදියන එකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ භාවනා මධ්‍යස්ථාන විතර බුදින කට්ටිය වෙන කොහක ලෝකේ නෑ මම දැකලා. ඕනේ නිින්ද යන ලෙඩක් නැති ලෙඩක් තියෙනවනේ යන්න භාවනා මධ්‍යස්ථානට කවදාකවත් නැති නිින්දක් එන්න පටන් ගන්නවා. ඒක ඒක මේ තමන්ගේ කරදරයක් කරගෙන අකුසලයක් කරගන්න පටන් අරගත්තොත් සිනගක් එක්ක භාවනා කරන්න බැරි තත්ත්වයකට වෙනවා. ඒ මොකද ඒ වීර්ය කියන සම්බොජ්ජංගය ස්ථිර නිට්‍ය ධර්මයක් කරගන්න හදනවා නෑ එහෙම නෑ. ඒකත් අනිත්‍යයි. ඒකත් දුක පිණිස පවතන්නේ. ඒ නිසා භාවනා පහතබ්බ ආශ්‍රව ධර්මයක් විදිහට සරුවත්යන්ට පෙන්වන්නේ පටිසංකා යෝනිසෝ විද්‍ය සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිසංකාන පස්සේ ඒක මහා සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තිනවා කෝසජ්ජේන කම්පතිටි විරිය බලං කිය. කුසීතකම ඇවිල්ලා කඳ කෙලින් කරගන්නත් බෑ. ඔළුව තියන්න ඕන තැනක හිටින්නෙත් නෑ. භාවනාවත් අන්දමන්ද වෙලා තිනවා. නමුත් මේකට නොසැලී ඉන්න පුළුවන් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේ අස්පනා අපිට සිද්ධ වෙන ධර්මතාවයක්. මේක මගේ කියාගත්තොත් තමයි මට ධාඩිය දාන්නේ, පශ්චත්තාප හිතෙන්නේ, ලැජ්ජ හිතෙන්නේ. මේක දිහා ධර්මයක් විදියට විවේකීව බලන්නට. විරාගීව බලන්න. නිරෝධව බලන්නට. මොන්න තරම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ණයිඥානයත්වය ගැන අවබෝධයක් තියෙනවා. ඒක නිසා සරුවත් chance සඳහන් කළා තියෙනවා භාවනා පහතබ්බ ආශ්‍රව ධර්මයක් තමයි වීර්යවන්ත වෙන්න උත්සාහ කරද්දී වීර්ය නැති තැනක් දකින්න ධර්මතාවය ඊට පස්සේ පීච පරිස පීච සම්බොජ්ජංගම් බික්කවේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසං ගන්න පස්සේ සමාහලට භාවනාදී තාමත්ම පස්වන ප්‍රීතිය පහළ වෙනවා කුද්ධිකා පීච කණිකා පීච උබ්බේක පීච ආදි වශයෙන් එතකොට කවදාකවත් මනුස්ස ජීවිතයක ලබා ගන්න බැරි විශාල ඒ නිර්ාමිෂ ප්‍රීති පහළ වෙනවා. ඉතින් එදාට යෝගාවචරය කමඨා සුද්ධ කරන්න දෙසරයක් එනවා. මට අරකට උනා දැන් ගියාට පස්සේ තව එකක් උනා ආයෙසරක් කතා කරන්න ඕනේ කියලා මට රෑ එකට ඊමේල් එවලා තියෙනවා. භාවනා හරි ගිහිල්ලා. ඊට පස්සේ වැරදුනාට පස්සේ වෙන ගුරුවරෙක් හොයන ගිහිල්ලා ඕන දැන් අනික් ක්‍රමී කරනවා කියලා පණිඩයක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ හොඳයි. ඒ භාවනා ක්‍රමය හරිනේ. ඒ කමටහන හරිනේ. ඒක හරියන්නේ නැහැ කියලා. ඒ මොකද මේ ප්‍රීතිය බුද්ධියට සින්න කරගන්න හිතානින්න. එහෙම බුද්ධියට සින්න වෙන දෙයක් නැහැ. ප්‍රීතියට අදාළ ධර්මතා පහළ වෙනකොට ප්‍රීතිය පහළ වෙනවා. අධර්ම ධර්මතා නැති වෙනකොට ප්‍රීතිය නැතු වෙනවා. ඒ ප්‍රීතිය නැති වෙනකොට ද්වේෂය පහළ වෙනවා. ඉතින් මේක දැකලා විවේකීව මේක බලන්න පුළුවන් නම් විරාගීව මේක බලන්න පුළුවන් නම් ප්‍රීතියේ Nirodhe බලන්න පුළුවන් ප්‍රීතිය නැති වෙලා යන හැටි බලන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්නේ භාවනා පහදබ්බ ආශ්‍රව ධර්ම විදිය. ඒ වගේම සුඛය එහෙම නැත්නම් පස්සද්ධිය සමාධිය වගේ ධර්ම වලට යනකොට ඒ යෝගාවචරයට තම තමන් යන පමණින් දැනගන්නේ විදියට හිතා ගන්න ඕනේ අපි කොච්චරක් මේ ධර්ම වලට ගැති භාවයක් දක්වනවද? අපි කොච්චරක් මේ ධර්ම ගෙදර ගෙනියන්න හිතාන ඉන්නවද? කදාකත් හම්බෙන්නේ. ඒ දේ නම් බලාපොරොත්තු වෙන්නේ ඒක භාවනා මේ වැඩ පිළිවෙල මුලවක પરමාර්ථ වෙන්න බෑ. අපි දැනගන්නේ මේ සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම හතම ඇත්තටම අවසානයේ තියෙන උපේක්ෂාව. උපේක්ෂාවත් නැතු වෙන වෙලාවක් එනවා. උපේක්ෂා වෙන්න තමයි අපි මේ කිවල් දුර රටාරලා භාවනා කරන්නේ. ඒක අපි වටින දෙයක්. ඔති උපේක්ෂාව නැති වෙනවා ඒත් කරන්න දෙන්නේ. හැබැයි මේ නැති වෙන්නේ සදාකාලික නෙමෙයි. ආපහු ධර්මතා හරිනකොට එනවා. ඒ නිසා අපි ගෙදර ගෙනියනකොට යන්න බලාපොරොත්තු වෙන්නේ හිතපු තාලෙමයි මේවා ධර්මතා කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා අර සෙන් බුද්ධ ආගමේ කතාවක් කියනවා. භාවනා කරන්න ඉසලා කන්ද කන්දම තමයි කිය. භාවනා කරනකොට කන්ද කන්ද නෙවෙයි. ඒක විවිධ පේනවා. ඒ අනිත්‍යත්වය පේනවා, දුක පේනවා, අනාත්මය පේනවා, ධාතු මනසිකාරය පේනවා ඔක්කොම. නම භාවනා කරලා ඉවරනට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. එනිසා මේ ලෝකෙ මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. Tamange මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. ධර්මතා බව දැනගන්න පුළුවන් නම් ගෙදර යනකොට සැහැල්ලුවේ යන්න පුළුවන්. සරුවචන් ආංශ මේ සර්වඥතා ඥාණය ලබාගත්තට පස්සේ විවේකීව රාත්‍රී ගත කරනකොට దేవතාවෙක් ඇවිල්ලා ආනව නන්දසි සමන කියලා. මාන ඔබ සතුට වෙනවද කියලා. සර්වඥයන් දන්නවා කිං ලද්දාවුසෝ මොනවා ලැබුණට දායසුතුන් වහන්සේ කියලා. සර්වඥතාඥාණයෙන්වත් බුදුහාමරණ මුකුත් ලැබිලා නැහැ. එතකොට මේ దేవතාවානව තමේ සෝචති සමන කියලා. ඔබ සෝචක සෝක කරනවද සමනයයි කියලා. කිං කීයතාවුසෝ මගේ මොනව නැති වුණාටද උෂ්ණියවත්නි කියලා. ඒකට අනවා එහෙනම් නන්දනය කරන්නෙත් නැහැ, සෝචනය කරන්නෙත් නැහැ. ආ ඒක නම් ටිකක් හරියනවා කියන්නේ. ඒක තමයි කියන්නේ තියෙන්නේ. නිසා ගෙදර යනකොටත් හිතපු ටිකම තමයි. මොනම දෙයක් අත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ධර්මතාව වශයෙන් දක් ගන්න පුළුවන් එක විතරයි සිට්ටිට් එකදී අපිට ගෙදර ගියන් වෙන්නේ. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. මේක භාවනාවෙන්ම පහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ටිකක් තියෙනවා. ඒක නිසා අපි දර්ශනයෙන් දැකීමෙන් සංවරයෙන් පටිසේවනාවෙන් අදිවාසනාවෙන් පරිවර්ජනාවෙන් විනෝදනාවෙන් ආදි වශයෙන් කරගෙන කරගෙන කරගෙන එන්න උදව් කරපො සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා ආදී මේ සියලු ධර්මතාවෙනුත් හුදු ධර්මතාවයන් බව තේරුම් අරගෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනටපත් වුණා නම් මේක තමයි සරුවචනසේ බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සෙක් විසින් Taman කෙරේ අනුකම්පාවෙන් Tamanට කරගන්න පුළුවන් උතුම්ම සේවය. ඒ විතරක් නෙවෙයි ඒක තමයි මම මනසාර මානව ප්‍රජාව වෙනුවෙන් කරන්න තියෙන උතුම්ම සේවය. ඒ වගේම ශාසනය කරන්න තියෙන උතුම්ම සේවය. ඒ වගේම ශාසනේ ගන්න තියෙන උතුම්ම සේවය. ඉතින් සරුවත්යන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආකාරයේ ධර්මතා කොටස් හත දැනගෙන මේ ධර්මතාවලින් නැත්නම් මේ ආශ්‍රව ධර්මයෙන් තොර වෙලා මේ ධර්මතාවය දැනගත්තනම් ඒ මනුස්සයාට ඊට පස්සේ තෘෂ්ණාවෙන් කොක්ක වදින්නේ නැහැ. මානසික ආතතියක් එන්නේ නැහැ. එහෙම නැත්නම් අසහනයක් එන්නේ නැහැ. ඊමණට සැහැල්ලුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේ සීළු දිනාට මෙවැනි සැහැල්ලුවක් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මාලාවත් අද දවසේ ධර්මදේශනාව මෙතන නතර කරනවා. සීළු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. うん。